ඉතින් අපිට මේ වටිනා කාලය තමයි මේ එළඹිලා තියෙන්නේ. ඉතින් මේ ඒ එකම පිළිසක් එක වහලයක් යට නැවත නැවතත් නැවත නැවතත් හමු වෙමින් කරන භාවනා වැඩමුළුවක් නිසා මේ සඳහා එකම මාතෘකාවක් එකම තේමාවක් යටතේ ධර්මදේශනා මාලාවක් පැවැත්වීමට තමයි අපි අදිස්ත්‍යාන කරගත්තේ. ඒක අපි ඊයේ සාකච්ඡා කළා. ඉතින් ඒ සඳහා මාතෘකාව තෝරා ගැනීමේදී මටම සිද්ධ වුණා මොන මාතෘකාවද කරන්න කියලා දැනගන්න තීන්දුව කරන්න මම ඒ අනුව සාරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ලද ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ පොතේ කන්ද වර්ගයේ සඳහන් වෙන කජ්ජනීය කජ්ජනීය කන්ද සංයුත්තේ කජ්ජනීය වර්ගයේ කජ්ජනීය සූත්‍රයයි මේ පොදු මාතෘකාව වශයෙන් කියාගත්. ඒ කජ්ජනීය සූත්‍රය සරුවචන් වහන්සේ විසින් මාතු කරගන්න ලද මාතෘකාවක්. ඒ මාතෘකාව අනුව සරුවචන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි ශ්‍රමණක් ගාක්මණෙක්. ඒ කියන්නේ මේ ශාසනීය පැවිද්ද ලබන ලද යගෙම මාර්ගඵල ඥාන වලින් කියලා පැමිණි බ්‍රාහ්මණ தત્ත්වේ සරුවචනාංශයේ දේශනා කරන බ්‍රාහ්මණ தત્ත්වයටපත් වෙච්ච කෙනෙක් පුබ්බේ අනුස්සති පුබ්බේ නිවාසානුස්සති කියන පෙරවිසු කඳ පිළිවෙත පිළිබඳ ඥානයකින් පිටිපස්සේ හැටලා බලනවනම් බලන්නේ බලන තාක්කල් පංච උපාදානස්කන්ධයමයි එහෙම නැත්නම් ඒකට හා සම්බන්ධ දෙයක් කිය. ඉතින් මේක ටිකක් මේ එදිනෙදා අහන බණකට හොඳ මාතෘකාවක් නෙමෙයි. ඒ මොකද මේක ධර්මයේ ගැඹුරකට යන්න එහෙම නැත්නම් නිබ්බාන පරිසංයුත්ත ශුන්‍යතා පරිසංයුත්ත පැත්තට ගැඹුරකට ආරාධනා කරන බණ. කෙසේ නමුත් අපි උත්සාහ ගන්නේ ඒක අද ඉස්සෙල්ලාම බණහන කෙනෙකුටත් තේරෙන තාලෙට ඒ වගේම යෙදී ගත කරන ඇත්තන්ගේ බණ භාවනාව තව තවත් ගැඹුරට මුල් බහිනා තාලෙට අදාළ මූලධර්ම කරුණු ඒ වගේම අත්දැකීම් කොටස් එකතු කරලා අද දවසේ ධර්ම දේශනා මාලාවේ දෙවෙනි ධර්ම දේශනාව පවත්වනවා. ඉතින් මේ බණ අහන කවුරුත් වගේ පෙරවිසු කඳ පිළිවෙත කියන පුබ්බේ නිවාසානුස්සති කියන pāli වචනේ තේරුම සිංහල බෞද්ධ වශයෙන් කවුරුත් සාමාන්‍ය අදහසක් තියෙනවා. මේ සරුවචන් වහන්සේ බුද්ධත්වයට ලැබුවට පස්සේ උන්වහන්සේ දේශනා කළ ජාතක කතාවල තියෙන්නේ බෝධිසත්වයන් වහන්සේ කෙනෙක් විදිහට තමන් විසූ පෙර විසූ ස්කන්ධ પરම්පරාව කඳ පිළිවෙත කියලා කියන්නේ ඒකයි මෙන්න මෙහෙමයි කියලා. අසවල් දවසේ මම අසවල් කෙනෙක් ඉපදුනා. අසවල් අම්මට අප්පට ජාතකව මෙන්න මේම නමක් මෙන්න මේ වර්ණයක් මෙන්න මේම ආහාරයක් මෙන්න මේම අඳුමක් සහිතව මං හිටියා කියලා ඒ කතා අපේ මේ මේ බෞද්ධ සංස්කෘතියේ ජාතක කතා වශයෙන් බොහොම ප්‍රසිද්ධයි. ඒකේ සරුවච්චන් වහන්සේ වැඩ වාසය කරන ලද කාලයේ අවුරුදු 45ක් කරන ලද බුද්ධ කෘත්‍යයේදී 495ක් සඳහන් කියනවා ජාතක කතා. ඒක 500 545 ආර්ථික අනුපාතනේ 545. ඉතින් ඒක 550 ජාතකයේ කියලා අපි සලකනවා. ඉතින් බෞද්ධ අතර විශේෂයෙන් බුද්ධ ආගමේ විශේෂ මේ වටිනාකමකට ගෞරවයට පාත්‍ර වෙච්චි පොතක් ඒක. ඉතින් ඒ වගේම සමාජයට සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ එහෙම නැත්නම් එක් එක් ස්වාමීන් වහන්සේලාගේ අතීත කඳ පිළිවෙතත් ඒ බෞද්ධ සාහිත්‍යයේ සංස්කෘත මේ ත්‍රිපිටක පොත්වල සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන් කොහොම හරි මේ භාවනා කරනකොට ඒ කෙනාට සමත භාවනා කරත් විපස්සනා භාවනා කළත් ඒ අතීතය පිළිබඳව Taman ගත කළ ස්කන්ධ પરම්පරාව මම අසවල් දවසේ මෙයා මෙන්න මෙහෙම ගිය ආත්මේ හිටියා ඒක ඉස්ලා ආත්මේ කියලා සිහි කරනවා ඒක හුඟව දෙනෙක් බොහොම සිලිලාරකින් බොහෝ වටිනා ලොකු අභිඥාවක් අතිවිශිෂ්ට ඥානයක් විදිහට තමයි කල්පනා කරන්නේ ඒ මොකද ඒක සරුවත් යනාසී ලෝකේ පහළ වෙන්නේ. ඉස්සෙල්ලා ඉන්දියාවේ තිබුණු ඇදහිල්ල යම් කිසි කෙනෙක් භාවනා කරනවා නම් ඉතින් ඒ කාලේ තිබුණු සමතේ පමණයි. ඒ සමත භාවනාව කරුවා නම් හම්බෙච්ච විශිෂ්ට ප්‍රතිඵලයක් තමයි ඒ පෙරවිසු කඳ පිළිවෙත දන්න ගතිය. මේ Hindu සාහිත්‍යයේ ඔය අරිට කියන ඊර්ෂින්නාංශ ගැන කතා කරනවා. සරුවත් යනාසීත් අරිෂ්ඨ කියන බ්‍රාහ්මණයෙක් වශයෙන් තමන් ගත කළ ආකාරයේ Hindu සාහිත්‍ය සහ බෞද්ධ ජාතක පොතේ සඳහන් වෙනවා. නන්දි විශාල ජාතකයත් ඒ ආකාරයටම වගේ Hindu සාහිත්‍යයේ සඳහන් වෙනවා. නන්දි නම් ගවයා අදත් Hindu කෝවිල් වල ඇති කරලා අඹලා වන්දනා කරනවා. ඒ වගේ විවිධ ජාතක කතාවල සම්බන්ධීකරණේ තිබුණා. ඒ නිසා ඒක කියන්න පුළුවන් නම් එයා තමයි rahat වෙලා තියෙන්නේ. එයා තමයි ඉර්ෂින්නාති. ඒක තමයි තුන්කල් දක්නා ඥානයි කියලා සලකගෙන හිටියේ. ඉතින් අපේ ගෞතම සරුවච්චන් වහන්සේ ඒවකට පැවතිච්ච ඉන්දියානු විශිෂ්ටතා එක ආකාරයකින් කියලා පැමිණියා. කියලා පැමිණියයි කියලා කියන්නේ තාපසව ඉන්න කාලෙම සිද්ධාර්ථ තාපසව ඉන්න කාලෙම ඒ ආලකාරාම බුද්ධකාරාම පුත්ත ආදි වශයෙන් ඒ අෂ්ට සමාපatti හත්වෙනි ධ්‍යානෙ අටවෙනි ධ්‍යානෙ ලබාගෙන තිබුණා. ඒ නිසා ඒ කාලේදීත් ඒ පෙරවිසු කඳ පිළිවෙත පිළිබඳව වැටුණත් වැටීමක් තිබුණද නැද්ද දන්නේ නැහැ. ඒක සුදුසුකම් තිබුණා. ඒකට අවශ්‍ය අරු රූප ධාන අරූප ධාන වඩලා තිබුණා. කොහොම නමුත් බුදු වෙන දවසේ රාත්‍රියේ මේ උබ්බේ නිවාසානුසුත් ඥානය කියන පෙරවිසු කඳ පිළිවෙත ඥානෙත් ඇති වුණා. ඊගාට දිබ්බ චක්කු ඥාණයෙන් මේ වේලාවේ උපදමින් මරමින් ඉන්නා වූ සීළු සත්වයන් දැක ගන්න පුළුවන්කම ලැබුණා. ඊට පස්සේ තමයි ලොකු සංවේගයක් පහළ මේ නටන නාටකම සංසාර වේදිකාවේ අපි මේ එක එක ආත්මවල ඉපදෙමින් අනන්ත අප්‍රමාණ කිලෝරක් නැති විවිධ චරිත රංගපාන නළුවෙක් නිලියෙක් වාගේ මේ රංගපාන. ඉතින් ඒ කරන වෙලාවදී බොහොම තාත්විකව කරනවා. ඒ කියන්නේ මේ ලැබිලා තියෙන ආත්මය අල්ලා බදාගෙන මේ මගේ අම්මා මේ මගේ තාත්තා මේ මගේ වස්තුව මේ මගේ ඉඩකඩම් කියලා ඒකට රණ්ඩු කරගෙන ඊර්ෂ්‍යා කරගෙන දීපා වේලි බැඳගෙන වැට කඩලු ගහගෙන කොච්චර නැටුවත් ඊගා මැරිලා ගේන අනික් එකක ඉපදිච්චාම මේ වගේ හාංකා විශයක් මතකයි. ඒක අල්ලගන්න. ඉතින් ඒ විදිහට එක්කෙනෙකුගේ චර්චේ දිගේ පිටිපස්සට ගියොත් එimhe කුබ්බා කෝටින පඤ්ඤායති කියලා පටන් ගත්ත තැනක් පේන්නේ නැහැ කියලා සර්වඥතා ඥාණයෙන් දේශනා කරනවා. දැන් මේ වෙලාවේ මැරමින් උපදින්න ඉන්න පිරිස දිහා බැලුවොත් මේ ලස්සන ජීවිත ගත කරමින් උසස් පහත් කළු සුදු වර්ණ සහිතව ස්ත්‍රී පුරුෂ සහිතව ඉඳපු එකන මේ ඕම් මැරුණ ආයිපතුන. එතකොට අර තිබුණු ඔක්කොම දේවල් ඉවරයි. ඒක නිසායි ඒ කියලා තියෙන්නේ ගණන්කාරකම්, හයිය තියෙනකම්, නම්බුකාරකම්, නිලයේ තියෙනකම්, ආඩම්බරකම්, සල්ලි තියෙනකම් මේ ඔක්කොමකම් මෙලවින් යනකම් තමයි. ඒක මතක නෑ අපිට මේ ඒ කන් එන වෙලාවට. නම්බුකාරකම්, ආඩම්බරකම් ඔක්කොම කන් තියෙන්නේ ඔය යනකම් තමයි. ගියාට පස්සේ ඒක කනකින්වත් ඊගාවාත්මට යamak නෑ. ඉතින් ඒක වුණත් මේ දැකීම සංවේගය පිණිස නෙවෙයි ලෝකයා බාරගන්නේ මට පෙර විසූ දේවල් දකින්න පුළුවන් එක ලොකු දෙයක්. ඒ නැත්නම් මගේ එක කාගේ හරි ලබා පේනකින් බලලා අංජනමක් කරලා බලා ගන්න පුළුවන් එක ලොකු දෙයක් කියලා තමයි සැලකෙන්නේ. නමුත් මේ සූත්‍රයේදී සරුවත්නාංශේ සඳහන් කරනවා බලන තාක් බලන්න හම් වෙන්නේ අතීතයේ තිබුණ දුක් ටික තමයි. නැත්නම් පංච උපාදානස්කන්ධයයි. ඉතින් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සඳහන් කරනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. ඉතින් පංච උපාදානස්කන්ධ තමයි අපිට පේන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඒකට සම්බන්ධ එකක්. ඒ කියන්නේ මේ ලෝකයේ දැනට මේ විඳින දුක් මදිවට ඉස්සර විඳපු දුක් කන්දරාවත් දැක ගන්න පුළුවන්කම විතරයි හම් වෙන්නේ ඔය අභිඥා ශක්තිය. ඒක අර අතීතයේ අභිඥාවල ලබන්න පුළුවන් දේවල් පිළිබඳව දුක මට්ටමකට පහත් කළා කතා කරනවා වගේම දැනට විඳිනා තාක් විඳින දුක්මයි කියන එකත් වෙනවා. සබ්බේ සංඛාරා දුක්ඛ. මේ ලෝකේ උපදින තාක් උපදින දුකයි මැරෙන තාක් මැරෙන්නේ සැපයි. නමුත් ඒ උනට හැම කෙනාටම වෙනමම න්‍යාය පත්‍රයක් තියෙනවා. අල්ලපු ගෙදර කට්ටිය දුක් විඳලා මම විඳින්නේ. ඊයේ විඳලා මම හෙට විඳින්නේ නැහැ. එහෙම නැත්නම් අමල තාත්තලට අපේ කරගන්න බැරි වුණාට මම නම් එහෙම විඳින්නේ නැහැ කියලා හැම කෙනාම සැලසුම් හදාන තමයි යන්නේ. නමුත් සරුවචනanse දන්නවා කොයි සැලසුමක් අවසාන ඉවර වෙන්නේ දුකින් තමයි. ඒක නිසා අතීතයේ සීකරණා තාකල් සමන ප්‍රාප්නේ සීකරණවන සීකරණේ දුක් කඳක් තමයි. නමුත් මේක නෙවෙයි බුද්ධ දේශනාවේ නැත්තම් මේ කජ්ජනීය සූත්‍රයේ ප්‍රධාන පණිවිඩය. ඊට පස්සේ <clears throat> සර්වචනාංශේ ඒ පංචස් පංච උපාදානස්කන්ධ පංච උපාදාන ස්කන්ධ කියන එක බරපතල වචනයක් තමයි. නමුත් මේ සිංහලයේ අතර එච්චරම හුරු නැති කණක් නැහැ ටිකක් දාන්න. මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධය කිව්වහම රූප උපාදානස්කන්ධ වේදනා උපාදානස්කන්ධ සංඥා උපාදානස්කන්ධ සංස්කාර උපාදානස්කන්ධ විඥාන උපාදානස්කන්ධ කියලායි මේ බණ පොතේ මේක සටහන් කරලා තියෙන්නේ. ඒකෙදී අපි ඊයේ ගත්තේ මෙන්න මේ කියන රූප උපාදානස්කන්ධයයි. අපි රූප කියන එකයි උපාදාන කියන එකයි ස්කන්ධ කියන එකයි වචනෙන් වචන කරලා ගත්තොත් රූප කියලා කියන්නේ අර්ථ දෙකක් සාමාන්‍ය සිංහලයට එනවා. ඇහැට පේන රූප වලටත් අපි රූප කියන. ඒවට ඒ පටලැවිල්ල නැති කිරීම සඳහා අතුවාචාරින් වහන්සලා නැත්නම් ශාස්ත්‍රීය ආචාර්යවරු ඒවට වර්ණ රූප කියලා කියනවා. ඒ වර්ණ රූප වලට අමතරව ශබ්ද රූප කියලා જાතියක් තියෙනවා. කනට ඇහෙන ශබ්දත් මේ භාවනා ජීවිතය සඳහා කරන රූප කියලා. ඊගාවට නාසයට වඳින ගන්ධ රූප තියෙනවා. අර ඇහැට පේනව වගේවන් දර්ශනීය වෙදමයි ඒවා අනිදසන. ශබ්ද රූපයත් අනිදසනයි. නිදසුන් කරලා පෙන්වන්න බෑ. ඇහැට පේන වර්ණ රූපේ පමණමයි පිළිඹු වෙන්නේ. එනක නිදර්ශන පෙන්වන්න පුළුවන්. මේ කහ පාට, රතු පාට, දිග කොළ, දිග කොට කුඩා මහත් කියලා. නමුත් සද්ද රූපය කියලා එකක් තියෙනවා. ඒක අනිදසනයි. ගන්ධ රූපය කියලා එකක් තියෙනවා. ඒක අනිදසනයි. රස රූප කියලා එකක් තියෙන එක අනිදසනයි. ස්පර්ශ රූප ස්පර්ශයේ වශයෙන් අනිදසන නමුත් හැපෙන ඒ පොට්ටබ්බ ධර්ම නම් පේන්න තියෙනවා. හිතට ධර්මතා කියලා කියන එකත් අනිදසනයි. නිසා මේ රූප කිව්වහම වර්ණ රූපය ඇහැට පේන නිල් කහ රතු ආදී ලොකු අනුකුලා දේවලුත් වර්ණ වර්ණ රූපය රූප තමයි නමුත් ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියලා ධර්ම වැටෙන්නේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ සේරම රූප කියනවා. ඉතින් අපි පෙරවිසු කඳ පිළිවෙත බැලුවා නම් නැත්තම් අපි ඊයේ ආත්ම හිතප එකක් දැක්කා නම් අපිට පේන්න තියෙන ඒ කාලේ අපි දැකපු දේවල් අහපු දේවල් ගඳ බැලූ රස බැලූ පහස ලැබූ දේවල් තමයි අතීතේ දැනගත්තා කියලා කියාත්මේ දැනගත්තා කියලා කියන්නේ. ඒ වගේම අපිට ඒක අභිඥා නොලැබිච්ච කෙනෙක් බලත හැකි Taman දැන් අද ඉන්නේ 2011 ජනවාරි 4 වෙනිදා අපි 2010 ජනවාරි 4 වෙනිදාට හිත යොදා ගන්න පුළුවන් වුණොත් එදා ගත්ත ෆොටෝ එකක් දැක්කොත් එදා මගේ ගෙදරක් තිබුණා නම් ඒකේ නැවත සිහිපත් කරලා බලනකොට එදා ඒ තිබුණ රූප ඒ වගේම එදා සාහිත්‍ය අහකණ්ඩ හිච්ච ශබ්ද, ගන්ධ, රස, පහසත් පෙර විසූ දේවල් තමයි. ඊට පස්සේ 2009 ගත්තත් පස්සෙන් පස්සට යනකොට ඒ රූප પરම්පරාව දැක ගන්න පුළුවන්. එතකොට මේ රූප කියන එක මේ ලෝකේ වැදගත් වෙන්නේ අරූප ධර්මත් එක්ක සංසන්දනය කරනකොට තමයි. රූප කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ අරමුණු කියලා අපි සාමාන්‍ය භාවනා ලෝකේ කියන දේවල්. ඊට අමතරව අරූපී ධර්ම තියෙනවා. ඒ නිසා අපි රූප අරූප කියලා දෙක වෙන් කළ හඳුනා ගන්නවා. ඒතකොට මේ පංච උපාදානස්කන්ධ කියන තාලෙට ලෝකය බෙදලා දක්වනකොට රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප කොටස, නාම කොටස නැත්නම් අරූප කොටස හතරට බෙදලා පෙන්නනවා. වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියලා. එතකොට යම් කිසි කෙනෙකුට රූප පිළිබඳව යම් වැටහීමක් තියෙනවා වේදනා මේ නාම ධර්ම වැටහීම පිළිබඳ නැත්තම් මදිනම් අඩුනම් දුර්වල නම් හරුවත් යනස පංච උපාදානස්ක්‍රමයේට කියලා දෙනවා රූප ඔක්කොම එක ගොන්නකට දාලා. දාලා අරූප කොටස් හතරට කඩලා පෙන්නනවා. එතකොට උපාදානස්කන්ධ පහක්. තව සමහරක් ඉන්නවා භාවනා ලෝකයේ රූප කොටස තේරෙන්නේ නැහැ නාම කොටස තේරෙනවා. එහෙම කෙනාට උගන්වන්නේ පඨ වියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. අර රූපයි කියාපු කොටස පඨවිය ආපෝ තේජෝ වායෝ කියලා ආස්තික ප්‍රඥප්තියත් එව්වා විහිදී තියෙන පසුතලයේ වෙන ආකාශයත් ඔක්කොම රූප පහකට කඩලා පෙන්නන. එතකොට ඔක්කොම නාමස්කන්ධ විඥානය කියලා පෙන්නන. ඉතින් මේ නිසා ඒක දේශනා විලාසයක් නේ කියන්නේ. සරුවචනාංශය අර එක එකනාගේ ප්‍රකෘති වෙච්ච ප්‍රබුද්ධ වෙච්ච ඉන්දිය ධර්ම අනුව විස්තර කරන ක්‍රමයක්. මෙතන යන්නේ රූප පිළිබඳ අවබෝධය තියෙන නාම පිළිබඳ අවබෝධය අඩු කෙනෙකුට දක්වන පෙන්වන ක්‍රමය. ඒ විදිහට බලනකොට මේ කේන උච්චති කස්මා කිංච බේකවේ රූපං වදේත කියලා බුදුහාමුදුරුව අපිට කියලා දීම සඳහා උන්වහන්සේ ප්‍රශ්න නගනවා මේ උගන්වන්න හදන පසුබිම් යටතේ මොනවද රූප කියන්නේ? දැන් අපි තේරුම් අරගත්තේ ඇහැට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන දේවල් රූප කියන. ඒව ඔක්කොම පොදු කරලා ගත්තාම රූප කියන එකට බුදුහාමුදුරේ නාර්ථය තමයි රුප්පතිති කෝ භික්කවේ තත්මා රූපන්ති උච්චති. ඒව රුප්පණේ වෙන ගතියක් තියෙනවා. ඒ රුප්පණේ වෙන ගතිය නැති වට කියනවා අරූපී ධර්ම කියලා නාම ධර්ම කියලා. රූප ධර්ම වල අරූපී ධර්ම වලින් වෙන් වෙන තැන තමයි මේ රුප්පත රුප්පන්ති කියන ඒකේ තියෙන ප්‍රධාන ලක්ෂණය. නැත්නම් සියලු රූපයන්ට ආවේනික ලක්ෂණය තමයි රුප්පණේ වෙන ගතිය. කේන රූපපති මොනවයින්ද මේ රූපණේ වෙන්නේ සීතේනපි රූපපති උන්නේනපි රූපපති මේ ඇහැට පේන රූප ගන්ධ ශබ්ද ගන්ධ රස පහස කියන දේවල් උණුසුම වෙනකොට එක තාලයක් ප්‍රශ්න වෙනකොට එක තාලයක් මේ පෙරලෙන ගතියක් තියෙනවා ඒ වගේම චිකච්ඡාය පිපාසපි බඩගිනිනකොට එක විදිහකට පේනවා පිපාස වෙනකොට තව විදිහකට පේනවා දංශමකස වාතාතප සිරිසුප සම්පස්සානං කුප්පතිති. මේකට මැසි වඳුරු ඇවිලා අනිනකොට විද බොන සත්තුන්ට අපි මදුරු කියනවා. දැහ බොන සත්තුන්ට දංශ කියලා කියනවා ඔය හොවපුටෝ වගේ සත්තු නැත්තම් මේ කිනිතුල්ල වගේ සත්තු ඒ වදි මේ රූපය කිපෙනවා. ගෙඩි දානවා, gadu දානවා. ඒ වගේම වාතාතප කියලා කියන්නේ හුලං හමනකොට මුසුම සිසිලට මේක ලෙඩ වෙනවා. ආතප කියලා කියන්නේ රස්නිය, සිරින්ෂප කියලා කියන්නේ බිම දිගේ ඇවිදලා කොට වෙන දලබු ආදී සත්තු මේ වගේ කිපෙන ගතියක් තියෙනවා. රුප්පණ වෙන ගතියක් තියෙනවා මේ රූපේ. මේ මේ හරුවචනන්සේ මේ ආයන්න කියලා දෙන හැටි රූප කියන එක මොන්ටිසෝරි පන්තියේදී බාලාංශ පන්තියේ කෙනෙකුට කියලා දෙන හැටි. එන්නේ විදිහට උෂ්ණත්වයට සීතලට බඩගින්නට පිපාසාවට මේ දැහැබොන විදබොන සත්තුන්ගෙන් අණුව කිපෙන කෝපණය වෙන ගතියකට රූප කියලා කියනවා. නමුත් මේ රූපපති කියන වචනයට සමාන සිංහල වචනයක් නැහැ. ඒක සඳහා අපිට මේ වගේ සූක්ෂමව ධර්මදේශනා පන්තිය පවත්වනකොට මාලාවක් පවත්වන මේවා සුද්ධ කරන සුද්ධ කරන යනවා. ඉතින් මම බොහෝමත්ම ස්තුතිවන්ත වෙනවා මගේ පැවිද්දට බොහොම උදව් කරපු ඒ වගේම නිවෙනේ නිවීම දේශනා මාලාව පවත්වපු ඒ කටුකුරුන්දී අපේ ස්වාමීන් වහන්සේ මේ නිරුක්ති පිළිබඳ ඉතාමත්ම දක්ෂයි. ඉතින් මේ කජ්ජනීය සූත්‍රය පිළිබඳ උන්වහන්සේ දසවෙනි දේශනාවේ නිවෙනේ නිවීම දේශනා 33 දසවෙනි දේශනාවේ සෑහෙන විස්තරයක් කරලා තියෙනවා. ඉතින් මම කැමතියි මේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු අදහස් මේ පිරිසත් එක්ක ඉදිරිපත් කරගෙන හදා බෙදා ගන්න. උන්වහන්සේ මේ රුප්පති කියන වචනේ වැදගත්කම පෙන්වීම සඳහා මේ සෑම රූප ධර්මයක තියෙන මූලිකව පැහැර නොහැරි හැකි අත්‍යන්ත ලක්ෂණ තමයි රුප්පණේ වෙන ගතිය. මේ රුප්පණේ වෙන්නේ මොකද්ද කියන එක අර්ථ දෙක්කන අටුවාචාරින් වහන්සේලා ඒකේ විස්තර කරනවා අටුවා කතාවේ. එහෙම නැත්නම් මේකට මේ රූපණය වෙනවා කියන එකට සමාන පද ටිකක් පෙන්නනවා කාට හරි මේක පිළිබඳව අදහසක් කරගන්න. කුප්පති කියන වචනේ සමාන කරනවා රුප්පති කියන වචනේ. කුප්පති කියන්නේ කිපෙනවා. උණුසුමට කිපෙනවා, සීතලට කිපෙනවා, බඩගින්නට කිපෙනවා, පිපාසාවට කිපෙනවා, සත් මැසි මඳුරු වදුරු වෙනකොට කිපෙන ගතියක් කියකි රූපවල ස්වභාවය. එතකොට අරූපී ධර්ම නාම ධර්ම එහෙම උණුසුමට සිසිලස කිපෙන්නේ නැහැ. එහෙම නැත්නම් බඩගින්නට පිපාසයට කිපෙන්නේ නැහැ. මැසි මදුරුවන්ට විදලා කුප්පන්න බෑ. කුප්පන්න පුළුවන් හරියට තමයි රූප කියන්නේ. නිසා කුප්පචීචි රූපක්. ඊගාති පීලයන්ති කියලා කියනවා පෙළන ගතියක් ඇති කරන්නේ. වැස්සට, අවුවට, මැසි මදුරුවන්ට පෙළෙන ගතියක් මේ රූපයේ පවතිනවා. එනිසා රූපයේ තියෙන රුප්පන ගතියට තියෙන තවත් සමානාර්ථ පදයක් තමයි පෙළනවායි කියන්නේ. ඝට්ට යන්ති කියලා පදයක් තියෙනවා ගැටීම ඇති කරනවා. රූප ධර්ම නාම ධර්ම වගේ නෙවෙයි ළඟ තියෙනකොට ඉඩක් අරගන්නවා ඒ ඉඩ කිට්ටු වුණොත් එimhe දෙකේ ගැටුමක් ඇති වෙනවා. නිසා ඝට්ටණය වෙන ගතිය රූප ධර්මයන්ගේ තියෙන ලක්ෂණයක්. බියාදාය. ඒවා ලෙඩ වෙනවා. බියාදාපි පටිප මේ අපජ්ජති කියලා අපි මේ ව්‍යාධි කියලා කියන්නේ ව්‍යාධි කියන ලෙඩ වෙනවා කියන වචනය තමයි ව්‍යාධිය. ඒ ව්‍යාධි වෙනවා දෝමනස්සිතා හොන්ති. ඒ අනුව මේවා කනගාටුවටපත් වෙන ගතියක් තියෙනවා. අනේ මගේ ලස්සන රූපෙට මధుරෙක් විද්දා, ඩෙන්ගු මధుරෙක් විද්දා, උණ ගත්තා, ලෙඩ වුණා. කී කිය අපි මේ රූපස්කන්ධය පිළිබඳව දෝමනස්සතාවයටපත් වෙනවා. ඉතින් මෙන්න මේ රූපති කුප්පති පීලයන්ති ඝට්ටයන්ති ව්‍යාදායපි ඒ වගේම දෝමනස්සපි කියන වචන ඔක්කොම පෙන්නලා ඒ කටුකුරුද ස්වාමීන් වහන්සේ වචනයක් දෙනවා මේකක්වත් අපිට හුරු නැති නිසා රූප කියන එකට ඉද්දෙනවා කියන වචනේ. අපි මේ තුවාලයක් ඉද්දෙනවයි කියලා කියන්නේ ඒක ඔද්දල් වෙලා ඉද්දෙනවයි කිව්වහම මේක ළඟින් ගියත් විතර. අනිත් වගේ මේ අපිට හම්බෙලා තියෙන මේ පංච උපාදානස්කන්ධයෙන් මේ රූපස්කන්ධය හැමදේම ඉද්දෙන සුළුයි. හැමදේම කුපිත වෙන සුළුයි. ඒ නිසා ඒක සැප විඳින්න ඉතාම පතු පරාසයක් තුළ පමණයි. අන්නේ පතු පරාසය ලබා ගන්න තමයි අපි මේ ගෙවල් දොරවල් හදාගෙන ඇඳුම් ඇඳගෙන නානා විදියට මේ රූප ටික සැප මට්ටමක තියන්න හදාගන්නේ. ඒ සැප මට්ටම පැනපු ගමන් උණුසුම හෝ සිසිලස එහෙම නැත්නම් මේ මැසි මදුරුවන්ගේ පුදුමාකාර පිළිලක් ඇති කරනවා. ඉතින් මේ රූපය අර ඊ타ත්ම සැප මට්ටමේ පවතිනකොට ඒකෙන් අපි විවිධාකාර සැප සම්පත් අපි කියන සුඛෝපභෝගී කියලා කියනවා. එහෙම නැත්නම් ආඩ්‍ය තත්ත්ව කියලා කියනවා. නමුත් මේ ආඩ්‍ය සත්‍ය ඊ타ත්ම පටු පරාසයක තියෙන ඔක නිතරම වැස්සට આવුවට මැසි බඳුරුවන්ගෙන් බඩගින්නෙන් පිපාසාවෙන් පිපෙන පෙලෙනකොට මේකේ වැඩි හරියක් තියෙන්නේ කරදරම තමයි. ඒ වාගේම තව වටිනා අර්ථයක් පෙන්වන්න තියෙනවා. අපි මේ ලෝකය කියලා ගත්තොත් විශ්වය එහෙම නැත්නම් චක්‍රාවාට කියලා ඒකේ තියෙන සේරම රූප ඇහැට ගැනීම දේවා රූප. නමුත් ඒ අපට දුක පිණිස හිටින්නේ එහෙම නැත්නම් යෝගාවචරයකට වශයෙන් භාවනා කරන ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් වෙන්නේ ලෝකෙ කොච්චර රූප තිබ්බත් ඇහැට ගොදුරු වෙන කනට ගොදුරු වෙන නාසයට දිවට කයට ගොදුරු වෙන කොටස පමණයි අපිට අදාළ ගොදුරු වෙන්නේ නැතුව අනන්ත අප්‍රමාණ චක්කාවාට තිබුණට ඒක අපිට ප්‍රත්‍යක්ෂ කරන්නත් බෑ ඉතාමත්ව සතුටු කාරණාව තමයි ඒකෙන් කවදාකවත් දුකක් එන්නේ අපිට දුක එන්නේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ රූප පමණයි. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ කියන්නේ අපින් දැකපු ඇහැට දැකපු රූප වලින් තමයි අපිට දුක් දෙන්නේ. කනට ඇහිච්ච ශබ්ද වලින් පමණයි දුක් දෙන්නේ. නාසයට දැනෙච්ච ගඳෙන් පමණයි දුක් දෙන්නේ. දිවට දැනෙච්ච රසෙන් පමණයි දුක් දෙන්නේ. කායට ලැබිච්ච පහසෙන් පමණයි. මේ ලෝකේ අනන්ත අප්‍රමාණ රූප තිබුණට ඇහැට පෙනුනේ නැත්නම් කනට ඇහුනේ නැත්නම් නාසයට දිවට කයට සම්බන්ධ වුණ තේන් කවදාකවත් අපිට පිළිල්ලක්වත් කුපෙන ගතියක්වත් ගැටිල්ලක්වත් ව්‍යාධය ව්‍යාබාධයක්වත් දෝමනසක්වත් වෙන්නේ. ඒ නිසා බලනකොට ලෝකේ තියෙන අනන්ත අප්‍රමාණ රූප වලින් සෑහෙන ගානකින් අපි මිදිලා තියෙනවා. දුක් දෙන හරියක් වෙන්නේ මේ ඇහි කනේ ගැටිච්ච ටික පමණයි. ඒ නිසා භාවනා ලෝකේ කියනවා ඒකට ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ රූප පමණයි අපිට දුක් දෙන්නේ කියලා. දුක්ඛ සත්‍ය බාටපත් වෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද රූප පමණයි. අපි දැකපුව අහපු නැති දෙයකින් කවදාකවත් අපිට දුකක් එන්නේ නමුත් අපි හිතානේ ඉන්නේ අපිට සැප දෙන්නේ ඉන්ද්‍රිය ප්‍රතිපද රූප වලින් කියලා. ඒකයි අපි මේ ඇහැට පේන ප්‍රමේහනේ ලස්සන ලස්සන රූප තියාගෙන කිට්ටුවක මේ සංගීත දෙන උපකරණ තියාගෙන මේක මගේ කියාගෙන සංගීතරාව ඇති කරගන්නේ අපි හිතන මේ ඉන්ද්‍රිය ප්‍රතිපද ශබ්ද වලින් තමයි අපිට කන මිහිරි කරගන්න පුළුවන්. කන කංකලු නාද කරන්න පුළුවන්. ඒක විවිධාකාර ගන්ධවල අපි ඉන්න පරිසරයට කිට්ටු කරගන්නේ මොකද්ද? ඒවා ඉන්දිය ප්‍රතිබද්ධ වෙන්න වෙන්න අපිට හොඳ සුවඳ දැනෙනවා. ඒක අපි හැපෙනවා. ඒක ලෝකේ විවිධාකාර රට කැම චේතුමේ සිංහල බෞද්ධ කැම කියලා අපිට ඕනවා තියාන දිව පිනව පිනව ඉන්නවා. ඒ ඉන්දිය ප්‍රතිබද්ධ වෙනකොට තමයි මේ කාම කැම රසය ලැබෙන්නේ. ඒකේ নানা ආකාර යාන වාහන කොට්ට මෙට්ට ස්කෝප් වගේ දේවල් ලං කරගෙන පොහසත් කියාගෙන මේ කයෙත් එක ගැට ගැටා තියානින මේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ කොටස තමයි අපිට සැප දෙන්නේ. නමුත් සරුවත් අනාජය මතක් කරනවා දෙන්න තාක් දුක් දෙන්නේ අපිව හම්බ කරගත්ත ටිකෙන් තමයි. උපදි කියලා කියනවා මේවා. භව සම්පatti කියනවා මේ සංසාරේ දෙන තාක් දුක් දෙන්නේ ප්‍රමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ. ඒක ඒක තේරුම් කරලා දෙන්නයි මේ සරුවත් අනාජය නමක් ලෝකේ පහළ වෙන්නේ. අපි මේ මම මාගේ කියා ගන්න රූප ටිකෙන් තමයි දුක් ලැබෙන්නේ. ඒක අපිට හොඳටම තේරෙන මරණ මොහොතේදී හුඟා කඳු කරපු මිනිසෙකුට හුඟා දුකක් ඇති වෙනවා මරණ මොහොතේදී. හුඟා කඳු කරපු මිනිසෙකගේ ගයක් ගම් වතුරට ගහගෙන ගියොත් හුඟා දුක් ඇති වෙනවා. හුඟා කඳු කරපු මිනිසෙකගේ ගයක් ගින්නට යට වුණොත් හුඟා දුක් ඇති වෙනවා. සාමාන්‍ය මට්ටමට හම්බ කරපු මිනිසෙකගේ ගයක් ගිනගත්ත සාමාන්‍ය මට්ටමට දුක් හම්බ වෙනවා. එහෙම නැතුව පුංචි පළක් හදාගත්ත මිනිසුගේ පළට සමාන ප්‍රදේශයේ දුක් වෙනවා. අපි ගහක් යට හිටියානම් ගහ ගෙනිගත්තයි කියලා අපිට දුකක් නැහැ. අපි පොළවේ හම්බෙච්ච පැදුරු ටික පිදුරු ටිකක් බිම දාගෙන වාඩි වෙලා ආසනයක් හදාගෙන භාවනා කරා. ඊවසේ අපි ගියාට පස්සේ මේ පිදුරු ටික තෙමුණා වේයෝකාව දුකක් නැහැ. මොකද ඒක මම මාගේ කියාගත්තේ නැති නිසා. මේ නිසා මේ රූප සම්බන්ධයෙන් භාවනා කරන කෙනාට මෙන්න මේ ආකල්ප මේ වෙනස ඇතිකරන්න ඉස්සල මේ වගේ බණ අහන්න ඒ වගේ මේ ඇත්තමද මේ හාමුදුරුවෝ කියන්නේ එහෙම නැත්නම් මේ කොච්චර දෝ මිනිස්සු සප සම්පත් විදිහට මේ අපිට විතරක් මේ අල්පේච්ඡ වෙන්න කතා කරනවා එහෙම නැත්නම් මේ හම්බු කිරීමට විරුද්ධව කතා කරනවා ප්‍රගතිශීලී වෙනවට විරුද්ධව කතා කරනවා පොහොසත් වෙනවට විරුද්ධව කතා කරනවා සුඛෝපී වීමට විරුද්ධව කතා කරනවාද කියලා හිතන ඇත්තොත් ඉන්නවා ඒකට කියන උච්ඡේදවාදී කියලා උච්ඡේදවාදීන් හිතන්නේ මොකෙන් හරි කමන්නේ සැප වින්දාත් සැප වින්දාට පස්සේ ඉච්චරයි. ඒකට ආයේ වන්දි ගෙවන්න වෙන්නේ නැහැ. ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේත් කියලා කියනවා. ණය වෙලා හරි කමන්නේ ගිතෙල් බොණ එකයි තියෙන්නේ. ආයෙක ණය ගෙවන්න අපි නැහැ. අපි වග වෙන්නේ නැහැ. ඒක සිංහලෙන් කියන්නේ නැව ගිරුණත් බෑන්චුන් කියලා. නැව ගිලින එක වෙනම කතාවක් බෑන්ඩ් එක ටියුන් කරලා තියාගෙන ඉන්න ඕනේ සැප විදිහට. ඒ වගේ වග වෙන්නේ නැති සැප විදිහ මේ වගේ මේ ආශ්‍රය කරන හම්බ කරගත්ත දේෙන් තමයි දුක් වෙන්නේ. ප්‍රිය කරපු දේෙන් තමයි දුක් වෙන්නේ කියන එක කවදාකවත් පිළිගන්න කැමති නෑ. පිළිගන්නවා නම් මෙච්චර ඕවර් ටයිම් කර කර හම්බ කරන එකක් නෙවෙයි. මේ හම්බ කරපු දේවල් මේ වගේ බදා ගන්න එකක් නෑ. නමුත් මේක පිළිබඳව පොඩ්ඩක් ආව අපි මේ ඉස්සරහට යන්න සාධක සූත්‍රයක් වශයෙන් මම කැමති ඉදිරිපත් කරන්න මාළුක්‍ය පුත්‍ර සූත්‍රය මාළුන්ගේ පුත්තු කියලා ටිකක් වයසට ගිය බමුණෙක් සරුවත්තරනස් ළඟ පැවිදි වෙලා සරුවත්තරනස් ළඟට ගිහිල්ලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ මම කැමැති විවේකීව අරණ්‍යගත වෙලා එකලාව භාවනා කරන්න මට කමටහනක් දෙන්න කියලා. ඉතින් සරුවත්තරනසේ දොස් කියනවා උඹලට කොච්චර කියලා දුන්නත් ආයෙසරයක් වෙනවා මගෙන් කමටහන් ගන්න මදි දොයි කියලා දුන්නයි කියලා නිකන් ඒ බමුණට ටිකක් කොනහලා සංවිගේ පහල කරලා අහනවා ප්‍රශ්නයක් මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේගේ යම් කිසි රූපයක් තියෙනවා දැකලත් නැහැ දැකින්නෙත් නැහැ බලමිනුත් නැහැ බලන්න වෙන්නෙත් නැහැ අදිත්තං අදිත්ත පුබ්බන්න පස්සති න පස්සිසanti ලෝකේ තියෙන ගොඩාක් එහෙම රූප අපි දැකලත් නැහැ අපිට අපි දැන් දකින්න වෙන්නෙත් නැහැ දැන් බලමිනුත් නැහැ මත්තර බලන්න වෙන්නෙත් නැහැ සර්වඥ ගන්නවා එහෙ රූප වලින් කවදාකවත් දුකක් එන්න පුළුවන් මාළුක පුත්‍රයන්ට කියනවා එහෙම කවදාකවත් දුක් වෙන්නේ නැහැ. දකපොත් නැති, දකින්නෙත් නැති, බලන්නෙත් නැති, බලන්න වෙන්නෙත් නැති කවදාකවත් කුපිකින් දුකක් වෙන්නේ. ඒකත් සර්වඥාන්සේ අහනවා අහපොත් නැති, අහන්නෙත් නැති, අහලත් නැති, අහන්නෙත් නැති, අහන්න වෙන්නෙත් නැති. සද්ද જાති ලෝකේ අනන්ත අප්‍රමාණ තුනේ එකෙන් දුකක් එනවා කියන්නේ. ඒකම ලෝක කවදාත් විඳින්න වෙලක් නැහැ, විඳිපිනුත් නැහැ, විඳින්න බලාපොරොත්තුකුත් නැහැ, මත්තර විඳින්න වෙන්නෙත් නැති ගඳකින්. නැත්තම් රසකින් නැත්තම් පහසකින් දුකක් එනවා නෑ ඒක නිසා අපි මේ වර්තමානයේ දැක්කේ මේ ළඟ තියාගෙන ඇහැට කනට නාසයට දිවට කයට හැප්පෙන ගැටෙන දේන් පමණමයි දුක උපදින තාක් උපදින උපදින දුකක් කියලා පිළිගන්නවා නැත්නම් අපි හිතන්නේ මේක සැපක් කියලා හිතනවා කියකෝ සැප ලැබෙන්නේ ඕකෙන් කියලා. නමුත් අවසානයේ මරණ මොහොතේදී ඒක සංනික්කර අනිත් පැත්ත යනවා දුකටපත් වෙනවා. ඉතින් ඒක නිසා අපි දුක්ඛ ගෙවම් කරන්න නැත්නම් දුක අවබෝධ කරන්න උත්සාහ කරනවා නම් නොදැක්ක රූප නොදැක්ක සද්ද නොදැක්ක ගඳ නොදැක්ක රස නොදැක්ක පහසක් අවශ්‍ය නැහැ මේ ඉස්සරහට මතුවෙන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ටිකත් එක්ක තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න ඕ ගෙවන් දැමීමට කටයුතු කරන්න වෙයි මේක පිළිගත්තා නම් නැත්නම් මේ මට්ටමට අපිට ඉස්සහදා ගන්න පුළුවන් නම් තවත් කුඩින් ගිත්තක් එහාට යන්න ඕනේ ඒ කොහොමද ඒක දී ඇති චිත්තක්ෂණයක අපි බලන එකද කරන්නේ අහන එකද කරන්නේ ගඳ බලන එකද කරන්නේ රස බලන එකද කරන්නේ පහස ලබන එකද කරන්නේ කියලා බැලුවොත් මේ දෙකක් එකවර කරන්න බෑ. රූප බලමින් ශබ්ද අහන්න බෑ. ශබ්ද අහමින් ගඳ බලන්න බෑ. ගඳ බලමින් රස බලන්න බෑ. රස බලමින් පහස ලබන්න බෑ. එකවරකට එකයි කරන්නේ. ඒක නිසා අපි දන්නවනම් භාවනා කරන වෙලාවේ මගේ හිත තියෙන දැන් බලන වැඩක, දකින්න තැනක. එහෙමනම් දැනගන්න ඕනේ දුක්ඛ සත්‍ය තියෙන්නේ මේ බලන්නගේ බලන චිත්තක්ෂණයේ තමයි. ඒ වෙලාවේ කනේ දුක නැහැ, සද්දවල දුකක් නැහැ. භාවනා කරන දෙයක් නැහැ. නාසය පිළිබඳව, දිව පිළිබඳව, කාය රස පිළිබඳව, කාය පිළිබඳව භාවනා කරන දේ මේලා බලනවනම් බලන එක තමයි අපි අග කියන්නේ. එතනින් තමයි දුක් පහළ වෙන තාක් පහළ වෙන්නේ. එතනින්මයි නිවන් දොරටු තියෙන්නේ. ඒ වෙනකොට අපි සාධ්‍යයක් අහනවා නම් ඇහැ ගැන බය වෙන්න එපා වෙලාවේ කන ගැනයි වග කියන්න වෙන්නේ. සත්‍ය පිටවන්න ඕනේ කන. දැන් මේ මම කතා කරන මේ අතෝ බනහන. මේ වෙලාවේ උපදිනවා නම් පිනක් හෝ පවක් උපදින්නේ සද්දෙන්මයි. ඒ වගේම මේ සද්දෙට හොඳට හිත ගියාම රූප මොනවද කියලා අපිට බලන්න වෙලාවක් නැහැ. විශේෂයෙන් මේ චිත්තක්ෂණ. ගඳක් පිළිබඳව රසක් පිළිබඳව වෙන්නේ. ඒක අපි යම් කිසි වෙලාවට ආවේග ජනකව. එහෙම නැත්නම් ආකර්ෂණීය විදිහට යම් කිසි ගඳක යෙදී ගත කරන ඒ වෙලාවේ රූප පේන්නේ නැහැ. ඒ වගේම රසමසූලුවක් වළඳමින් ඉන්න වෙලාවේ අනිකුත් ඉන්ද්‍රියන් වැඩ කරන්නේ. කායට පහසක් දැන වෙලාව අනිකුත් ඉන්ද්‍රියක් වැඩ කරන්නේ. ඒ නිසා අපි භාවනා කරනකොට මොන දේද ඇහැට මේ හිතට ගොදුරු වෙන්නේ ඒක කෙරෙහි සතිය පිහිටියානම් අපිට කියන්න පුළුවන් මුළු ලෝකෙම ජයගත්තයි. මුළු දුක්ඛ සත්‍ය හාත් වශයෙන් කොටු කරගත්තයි කියනවා. නමුත් වෙලා තියෙන්නේ මොකද්ද? භාවනා නොකරන කෙනෙක් කියා භාවනා කරන්නේ තුලවත් මොකද්ද මේ වෙලාවේ වෙන්නේ බලනවද අහනවද ගඳ බලනවද රස බලනවද පහස ලබනවද කියන එකේ කිසිම න්‍යාය පත්‍රයක් කිසිම කෙනෙකුට නැහැ. කොයි වෙලාවෙ රූප බලමින් ඉඳලා සද්දට යනවද සද්දෙන් ගඳට යනවද රසට යනවද කියලා සරුවත් chance කියන්නේ පිස්සු අඳුරෙක් වගේ කියලා. සාමාන්‍ය වුණත් වඳුරා බලන අත්ව දිහා බලලා නෙමෙයි පණින්නේ මේක අතහැරිය අරකට පැන. ඒ තරම් ඌගේ තියෙනවා මේ යොහුසුළු ගතිය. පිස්සු ඇදිච්ච වඳුරෙක් කොහමද අත්ෙන් අතට පණින්නේ? ඒ වගේ අපි මේ වෙලාවේ බලනවා මේ වෙලාවේ අහනවා ගන්ධ රස පහස විඳිනවා කියන එකේ මොන්නම පාලනයක්වත් මොන්නම සක්විති රජ කෙනෙකුටවත් නැහැ. එනිසා මේක කියන්නේ පාලනයක් නැහැ ආණ්ඩුවක් නැහැ. ඉතින් එහෙව් එකේ දුක්ඛ සත්‍ය අපි අවබෝධ කරගන්න හදනවනම් භාවනා කරලා කායනුපස්සනාව කරන්න හදනවනම් මතුවෙච්ච ප්‍රකට වෙච්ච අරමුණ දිගේ ගියොත් නම් කෙලවරක් කරන්න පුළුවන්. ප්‍රකට වෙච්ච නැති මොන දේ කල්පනා කරන්න ගියත් මොන දෙයකට හිත යෙදුවත් අපි මතක තියාගෙන ඉන්න ඕනේ මේ පිටපොට යාමක් වෙලා තියෙන්නේ. කවදාකවත් භාවනාවෙන් කෙලවර කරන්න බෑ. ඒ නිසා මේ රූපණේ කියන වචනේ වලින් තේරෙනවා ලෝකයේ තියෙන රූප ගැන නෙවෙයි මේ කතා කරන්නේ උණුසුමට සිසිලට Tamanට ඉන්ද්‍රිය ගෝචරෝ ගෝචර වෙන රූපයයි මේ කතා කරන්නේ. ශබ්ද ගැනයි කතා කරන්නේ. වාතේට මේ මැසි මදුරවන්න ගොදුරින රූපේ. ඒක නිසා භෞතික විද්‍යාඥා රූපේ ගැන කතා කරපුවාම Tamanගෙන් පරිබාහිර වෙච්ච ග්‍රහලෝක දිගේ දිගට මැනමැන අපිට භෞතික විද්‍යාව උගන්වනවා. නමුත් ඒ උගන්වන භෞතික විද්‍යාව කවදාකවත් කෙලවර කරන්න පුළුවන් තැනක නොවන නිසා එයත් හොඳටම දන්නවා දැන් නන්නත්තරයි කියන. සර්වජන් වහන්සේ රූප ගැන භෞතික විද්‍යාව දන්නවට වැඩිය දන්නවා. නමුත් උන්වහන්සේ මතක් කරන්නේ Tamanට ඉන්ද්‍රිය ගෝචර රූප ටික තමයි බලන්න ඕනේ. මොකද ඒකෙන් තමයි දුක එන්නේ. ඒක බැලිල්ලෙන් තමයි නිවන් මාර්ගේ පෑදෙන්නේ. ඒක නොදක අප්‍රමාදව ප්‍රමාදව ගත කරනවා නම් ඒ තා දුක් වෙනවා ඒ දේ මම බලමින් ඉන්නවා මම අහමින් ඉන්නවා කියලා ඒ දේට හිත මනසිකාර යොදනවන ඒ තුලින් නිවන් මාර්ගේ වැටේ. ඉතින් නිසා මේ රුප්පණය කරන වචනය ගැන කතා කරනකොට සඳහන් කරලා තියෙනවා මදයට පමාදයට ලක් වෙන සත්තු මිනිස්සයා මේ රූපයෙන් කුපිත වෙමින් ගත කරනවා කියලා. යෝගාවචරය උත්සාහ කරන්නේ දැන් මං කුපිත වෙන්නේ මම දැන් කිපෙන්නේ මම දැන් සැලෙන්නේ කොතනින්ද කියලා මම අර ඊයේ කිව්වා වගේ හුඹස් කටහයක් තියෙන හුඹහට රිංගපු තලගොයා අල්ල ගන්න නම් හුඹහේ කටවල් පහක් වහලා එක කටකින් දුබ්බෙපුවාම තලගොයාට එන්න තියෙන එක කටෙන් පමණයි ඒකම හිත යොදාගෙන ඒකම ඇහගහගෙන හිටියොත් තලගොයා අල්ල ගන්න ඉඩක් තියෙනවා මස්සද්ද ඒ වගේ තමයි අපි මේ කටවල් හයම ඇරලා තිබොත් ඇහ කන, නාසය, දිව, කය. කොයි එකේ හිත යෙදෙනවද කියලා මොනම නාටටවත් කියන්නේ. ඒකයි මේ භාවනා ශාලාවක් ඇතුළට ආවට පස්සේ ඇස් දෙක වහගන්න කියන්නේ. සද්ද නැත් තැනකට යන්න කියන්නේ. නාසයෙන් දිවෙන් වැඩ ගන්න නැතුව කායද්්වාරයේ කියන එකම හිල අරගෙන ඒකම හිත තියානේ හිටියොත් අන්න අපිට මේ කායානුපස්සනාව කියන එක නැත්තම් රූප කර්මස්ථානය කියන එක දැක ගන්න පුළුවන්. ඒකත් මේ කවුරුත් කිව්වට නෙමෙයි ඒකේ ප්‍රකටතාවය අනුවමයි. ඒක විහිං මතුවෙන තාලෙට ඒකයි හොඳට පටල වාඩි වෙලා සමබර කරගෙන හිතට මොකද්ද මතුවෙන්නේ කියලා බලන්නේ මේ මේ වෙලාවේ දුක කෝකෙද එල්ලිලා තියෙන්නේ මොකද මොන කොක්කේද කියලා බලන අපි දන්නවනම් ආස්වාස් ප්‍රසවාසය කියලා අපි හිතමු හිතට දර්ශනයක් වශයෙන් ආස්වාද ප්‍රසවාතේ හිටියානම් ආස්වාද ප්‍රසවාතේ දැනගත්තනම් මුළු දුක්ඛ සත්‍යම අවබෝධ කරගන්නත් පුළුවන් මුළු නිරෝධ සත්‍යම අවබෝධ කරගන්නත් පුළුවන්. මොකද හිත තියෙන්නේ එකවරකට එකක ඒ තියෙන දේ දන්නවනම් ඒක දැනගත්ත දවසේ මුළු ලෝකෙම දැනගත්ත වෙනවා සියලු දුක්ඛ සත්‍ය අවබෝධ කරා වෙනවා සියලු නිරෝධ සත්‍යම අවබෝධ කරා වෙනවා. ඒක සාමාන්‍යයෙන් බණ පොතේ කියන්නේ ආනාපාන සති භාවනාවේ රහත් වෙන්න පුළුවන් කියන එක විතරයි කියන්නේ. ඉතින් උගෝ දෙනකොට මේක මදි. උගෝ දෙනකොට ඕනේ මේ සමසතලිස් කර්මස්ථාන කියන මම කවද්ද සිලබස් එක ඉවර කරගන්නේ ආනාපානි කරලා නිවන් දැක්කා සිලබස් එක ඉවර කරගත්තේ නැත්නම් හරියයි. ඒ වගේම මම මේ මේ 1 2 3 4 ධාන ලැබලා තියනවාද එහෙම නැත්නම් දිබ්බ චක්කු ලැබලා තියනවාද දිබ්බ සෝත ලැබලා තියනවාද කියලා මේ ආනාපානට බුදුමාකාර කෙනෙහිල්ලක් කරා. ඒ මොකද හේතුව ලෝකේ විශ්යන්ගෙන් අපි මේ නන්නත්තර කරලා තියෙන්නේ. විවිධාංගීකරණය කරලා තියෙන්නේ. ඒක නිසා මේ එකක තියෙන සරල භාවය සහ ඍජු භාවය අපිට පේන්නේ නෝන්ජල්කමක් වගේ. ඒ වගේම කවදාකවත් කවුරක්වත් හිතන්නේ නැහැ මේ ආනාපානෙ වගේ එකක් කරලා මුළු විශ්වයම අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා. මුළු සංසාරේ පුරාවට ගෙනාවු මෝහපටල සේරම කපන්න පුළුවන් කියලා කවදාකවත් හිතෙන්නේ. නමුත් මෙතන දරුවත් යනත් මේ රූප රූප කියන වචෙන්ද දෙන අර්ථයෙන් පේනනවා යම් වෙලාවක Tamange හිත කුපිත වෙන, ඉද්දෙන, ගැටෙන, ව්‍යාබාධ කරන, දෝමනසය ඇති කරන යම් ධර්මතාවයක් තියෙන එක තමයි රූප කියන්නේ. ඊගා චිත්තක්ෂෙන් තව එකක් වෙන්න පුළුවන්, තව එකක් වෙන්න පුළුවන්. එන එන දේට අනුව හිත පවත්නකොට අපි ඒකට සතිය කියලා කියනවා. ඒ දේ ඇති හැටියෙන් දැකීමට කියනවා යථාභූත ඥාන දර්ශන නැත්නම් ඇති හැටිය කියලා. ඉතින් මේක කරගන්න වෙලා නැති එකයි අපිට වෙලා තියෙන්නේ. කරන්න දැන් මේ පිටිපස්සේ ඉන්නේ කරන්න වෙලා නැහැ කියන කට්ටිය. ඉස්සරහින් බාටලා ඉන්නේ කරන්න වෙලා තියෙන කට්ටිය. කරන්න වෙලා තියෙන කට්ටියටත් මේ ආනාපානෙ විතරක් කරපුවාම ඇද්ද කියන එක බරපතල ප්‍රශ්නයක්. අනිත්‍යව නරකයි කියන මම කිසියෙත් උත්සාහ කරන්නේ ආනාපානෙ තොර තියෙන අනිත් පැත්තේ තියෙන පිට තියෙන සමසතලිස් කර්මස්ථාන එහෙම නැත්නම් මොකක් කරනමුත් ආනාපාන සති සූත්‍රය වගේ එකක් කියනකොට සරුවචනාංශේ පැහැදිලිව මතක් කරලා දෙනවා. ඒ ආනාපාන සති සූත්‍රය දේශනා කරන පිරිසෙයි සම 40 කර්මස්ථාන කරන සේරම කට්ටිය ඉන්නවා. මෙත්ත කරුණ මුදිතා උපේක්ඛා භාවනා, ඒ වගේ අනික අනුස්සති භාවනා, දස කසින, දස අසුබ කායගත සති සේම ඔක්කොම දිහා බලලා ආන ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරන් වහන්සේ ආනාපාන සතිය දේශනා කරන්නේ. හැබැයි එකක් වින්තු ඔක්කොටම ආනාපාන සතිය අහු වෙන්නේ නැහැ. ඒක වෙන්නකොට. නමුත් මොකක්ද අහු වෙන්නේ? ඒක තමයි භාවනාව. ඒක තමයි කර්මස්ථාන. ඒකටයි සරුවත් chance මේ රුප්පණේ වෙන දෙයයි අල්ලන්න කියන්නේ. කුප්පිත වෙන දෙයයි අල්ලන්න කියන්නේ. ගැටෙන දෙයයි අල්ලන්න කියන්නේ. ව්‍යාධයේ පිණිස පවතින දෙයයි අල්ලන්න. දෝමනස්සේ පිණිස පවතින දෙයයි අල්ලන්න කියන්නේ. මේක පෙරවිසු කඳ විදිහට බැලලා ඇල්ලුවත් ඔච්චරයි අහුවෙන්නේ. දැන් බැලුවත් ඔච්චරයි අහුවෙන්නේ. මේක දැනගත්තොත් ඔක්කොම දැනගත්තා වෙනවා. ඒක නිසා භෞතික විද්‍යාඥා ලෝකේ තියෙන තාකල් රූපමනින්න යාම අර ගණදිවිය රජුරෝ ගණදෙයියෝ යුන්දගේ මල්ලි අයියටයි දෙන්නට මහමිනියා කියලා කියනවා කරජේ වලල් වටේ රවුමක් ගාලා අයියා ගියා වටේට කරජේ වලල් දාන ගණදිවිය උලුණු කොල් කට්ට වටේ ගලකලා ගිහලා දායක ගත්තා කොහේ ගියත් ලුණු පොල් කට තමයි තියෙන්නේ. ඔක මුහුද වටේම ගැහුවත් ඔච්චර. ඒ ਸਰවඥන්ස වැඩ ඉන්න කාලෙම ඒ රෝහිතස කියලා බ්‍රාහ්මණෙක් ඇවිල්ලා ਸਰවඥයන් ආශ්‍රය කියනවා මේ මේ ලෝකයේ කෙලවරට යන්නේ කොහොමද කියලා. බුදුහාම කියනවා බ්‍රාහ්මණේ මේ බඹයක් පමණ වෙන මනස සහිත මේ කය කෙලවර කරගත්තොත් ඒක තමයි ලෝකේ. මේන් පිට ගිහිල්ලා හොයන සෑම දෙයකම වෙන්නේ නන්නත්තර වෙන එක විතරයි. මේක ඇතුළට යන්න යන්න යන්න කෙලවර කරන්න පුළුවන් අභියෝගයක් අපට ඉතුරු වෙනවා. ඊට පස්සේ රෝහිතස බ්‍රාහ්මණයා සරුවත්යන් කියන ඔබ වහන්සේ ඇත්ත මම ගියාත්මේ රෝහිතස්ස කියපු මේ ඉර්ධි බලසහිත දෙවියෙක් මට තිබුණ ගමන් ක්‍රමයක් මොහොතේ මේ පොඩෙන් කකුල උස්සපුවාම මට මොහොතේ එහා කොනෙන් කකුල තියන්න පුළුවන්. මහා සමුද්‍රේ එහෙම තියෙද්දිත් මම අවුරුදු 100ක් ඇවිදලා තියෙනවා. නමුත් කෙලවර කරන්න බැරි වුණා ලෝකේ. මම ඒකයි ඔබ වහන්සේගෙන් ඇවිල්ලා අහුවේ මේ ලෝකේ කෙලවර කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ බුදුරජාණන් සඳහන් කරලා තිනවා බමුණා ලෝකේ කෙලවර කරන්නේ නැතුව නිවන් ලබන්නත් බෑ ලෝකේ කෙලවර කරන්නත් බෑ. ඒ මහා ප්‍රහේලිකා ස්වරූපයෙන් මතක් කරලා කියන මේ බඹයක් පමණ වෙන සවිඥානික සම සස්සමනක කයේ මේ චතුරාර්ය සත්‍යම තියෙනවා. ඒ නිසා මේ කායානුපස්සනාව කියලා අපි කරන්නේ ඉඳගෙන මේ බඹයක් පමණ වෙන ශරීරය උහුබහක් වාගේ නැත්නම් පිරමීඩයක් වගේ නේද කියලා ඒකට සම්පූර්ණ අවධානය යොමු කරලා ඒකේ මතුවෙන බුබුලු පෙන දාන හැටි දිහා බලාගෙන ඉතින් ඒක අර මම මේ වචන ගොඩක් පාවිච්චි කරන ඒක මදි ගතියක් පේනවා කට්ටියට. ඉතින් එපිට මොනවද ඉල්ලනවා. නමුත් අපි තුමු පිළිපිලිස කියන දේ අහලා ගමන්නේ අහලා පිළිගත්තයි කියලා. එහෙම පිළි අරගෙන ඉන්නවනම් අපි හිත ඕන්න ඉඳගෙන ඉන්නකොට ඒ වේදනා කරදර නැතුව සද්ද වේදන හිතෙන්නේ නැතුව අපිට හිත ගියයි කියලා හිතමු හුස්මක් ආවයි කියලා හුස්ම පේන්න පටන් ගත්තයි කියලා. ඒ අනුව අපි ආනාපාන සති භාවනාවට හුස්ම ප්‍රදාන කරගෙන ගියයි කියලා. එimhe ගියාට පස්සේ ඒ ආනාපාන සතිය උණුසුම සිසිලස අනුව රුප්පණය වෙන හැටි. උදේ පාන්දර නැගිට පහ කොහොමද ආනාපාන දවල් මත් තහනේ වව්ව වැටෙනකොට කොහොමද හැඳ වෙනකොට කොහොමද කියන එක තමයි මේ භාවනාවෙන් අපි ඉගෙන ගන්න දේ. ඒ වගේම මధుරයක් කනකොට ආනාපාන කොහොමද? රෝහපුටෙක් කනකොට කොහොමද? බඩගින්නේ ඉන්නකොට කොහොමද? පිපාසයේ ඉන්නකොට කොහොමද? පුලංග වැසි මේ අවැසි වැටෙනකොට කොහොමද කියලා මේ ආනාපානියේ ඒ වෙනස් වෙන්න පුළුවන්, පටලවෙන්න පුළුවන් සෑම තත්වයක් යටතේදී. ආනාපාන හැබැයි පැතිකඩ වෙනස් වෙනවා. ඒක විපරිණාමයටපත් වෙනවා. ඒක කෝප්‍ය වෙනවා. ඒක ගැටෙනවා. ඒක දුක පිණිස හිටිනවා. ව්‍යාබාධ පිණිස හිටිනවා මේ අවැසි සුලං මැසි මදුරු වෙනස් වෙනවා. අන්නේ වෙනස්කම් වෙනකොට ආනාපානය කොහොමද ඒකට මුණ දෙන්නේ කියන එක තමයි ආනාපාන සති භාවනා කියලා කියන්නේ. ඉතින් ඒක සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා ආනාපාන දිහා බලනකොට ඒකේ 11 ආකාරක පෙරලි වගේක් තියෙනවා. මේ චිබිලා ආනාපානේ නැති විලා යන වෙලාවක් මතුවේ. නොතිබිච්ච ආනාපානයක් මතුවෙනවා වාගේ වෙලාවක් පහළ වෙනවා. මේ තියෙනවා මේ පේනවා වාගේ වෙලාවක් පහළ වෙනවා. හැබැයි ඒක ඉතින් අර ආනාපානට හිත යොදාන භාවනා කරන වෙලාවේ වෙන කතාවක් මම මේ කියන්නේ. අපි එහෙම නැති වුණත් ආනාපානි නම් කරමු. නමුත් සතියේ නෑ. එතකොට අවුරුදු ගාණක් ජීවත් වුණත් අපිට කවදාකවත් මේ අත්‍යන්ත දුක ඇති කරන අත්‍යන්ත නිවනට මාර්ගයක් වෙන ආනාපානී කර්මාස්ථානයක් වෙන්නේ නැහැ. කර්මස්ථානයක් වෙන්න අර වගේ හොඳට පටල වාඩි වෙලා ආනාපානෙ ඉන්න. එනවා නම් එන්න ඇරලා ඒකේ තියෙන විවිධ පැතිකඩ බලන්න. ඉතින් වේලාවක ආනාපානෙ බොහෝම ප්‍රියව වැටෙනවා. වේලාවකට නැද්දකින් නොපතන් කියන විදිහට එපා වෙලා වැටෙනවා. ඒක මේ භාවනා කරන යෝගාවචරගේ දෝෂයක් නෙවෙයි ආනාපානෙ පැති. සමහරලාට හොඳට ගොරෝසුවට මේ ආස්වාසය මේ ප්‍රාස්වාසය කියලා මම ගියේ කිව්වාගේ මේ කහකුඩු මේ හාල් කුඩු කියන විදිහට පේන. සමහරලාට ඒක ඔක්කොම නැතුව මත ගෑවිලා හැඳි ගෑවිලා යන වෙලාවකුත් තියෙනවා. තව සමහරකට අහු වෙනවා මේ හොඳට නාස්කාග්‍රේම කියලා පේනවා. සමහරට ඈතට යනවා. සමහරට ඇතුලේ පේනවා සමහරට පිට පේනවා. මෙන්න මේ ආකාරයේ ආනාපානේ පේන හැම දෙයක්ම බලනවායි කියලා කියන්නේ දීර්ඝ ආනාපානේ බලනකොටත් බලනවා. කෙටි වශයෙන් බලනකොටත් බලනවා. ඊට පස්සේ ආනාපානයේ මේ සෙල්ලම් ඔක්කොම ඒ කියන්නේ උණුසුම සිසිලස කම්පන චංචල මැසි මදුරු උවදුරු වාතාතප කොයි දෙයක් තියේදී ආනාපානයේ කියන නූල දිගේම අත ඇදගෙන යනවා වගේ යනකොට යෝගාවචරයා මේ දේවල් වලින් කිපෙනවට කුප්පණේ වෙන්නේ නැතුව බාධා කරාට බාධා වෙන්නේ නැතුව ගමන් කරන්න පුළුවන් තැනකටපත් වෙනවා ඒපත් වෙන්නේ ලක්ෂ කෝටි වාරයක් ආනාපානත් එක්ක හිතියට පස්සේ තමයි. අන්නේ වෙනකොට වෙනකොට වෙනකොට මේ බාධක ධර්මත් ටික ටික ටික ටික තුනී වෙලා දුරවන් වෙලා ආනාපානයක් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් සියුම් තත්යකටපත් වෙනවා. ඉතින් මේ මේ ගොරෝසුවට තිබුණු කලබල කරගෙන තිබුණු රූප ධර්ම ආස්වාස් ප්‍රසවාසයේ හෝ එකට බාධා කරන දේවල් බොහෝ විට බලනකොට කීකරු වෙන ගතිය ඒක සාරුවත්යන් වහන්සේ විසින් දකින්න ලද චිත්ත නියාමය. උන්වහන්සේගේ ඒ අදහස අටුවාචාරින් වහන්සේලා සඳහන් කරන්නේ කැලෙන් අලගෙන එළියට අදගෙන ආපු කුළු මීහරකා හොඳ හයිය ඉන්නක් හිටවලා ඒක වරබන්දකින් වර මේ පටකින් බැඳලා තිබ්බට පස්සේ එක පුදුම විදියට කුළු ගතිපාන. එහාට දුවනවා මෙහාට දුවනවා බෙල්ල කඩා ගන්න හදනවා කුණ්‍ය ගලව ගන්න හදනවා ටිකටම කුළු ගති පාන. යම් හේතුවකින් වරපට කැඩුනේ නැත්නම් නටලා නටලා නටලා නටලා හති වැටිලා කනුව මුලම ලඟින. ඉතින් ආධුනිකයන්ට වෙලා තියෙන අර හරක දඟලන දැඟලිල්ල අනුව බලන් ඉන්න බැරි කම. ඉඳගත්තාම පුදුම විදිය අපහසුකමක් මතුවෙනවා. එක්ක නිින්ද වැටෙනවා. එහෙම නැත්නම් වේදනාව එනවා. එහෙම නැත්නම් හිතවිලි එනවා. එහෙම නැත්නම් ශබ්ද නිසා බාධා වෙනවා. ඉතින් හිතන මට බෑ මට ආනාපානි ගැලපෙන්නේ මම ලබනාත්ම භාවනා කරනවා මෛත්‍රී බුදුහාමුදුරුවෝ ආපුවාම නැත්තම් බබාලා ටික ලොකු වුණාට පස්සේ භාවනා කරන දැන් බෑ කියලා හැම කෙනාම নানা ප්‍රකාර කරුණු ඉදිරිපත් කරගන්නවා මේ කුළු මීහරක එළියට ගත්තට පස්සේ කුළු වෙන ගතිය අවාසනාවක් කියලා වැරද්දක් කියලා හිතලා ඉතින් මේ මුලදී රූපණ වෙන ගතිය කුප්පණ වෙන ගතිය ව්‍යාපාද පිංස කරන ගතිය දෝමනස වෙන ගතිය තමයි ලෝකේ බුදුහාමුදුරුවෝ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා දුක්ඛ සත්‍ය පීල නට්ටෝ, සන්තාප නට්ටෝ, විපරිණාම නට්ටෝ, සංකතට්ටෝ කියලා පෙළන ගතියක් තියෙනවා. තවන ගතියක් තියෙනවා. භවනා කරනකොට හොඳටම තේරෙනවා මේ ඇඟ එහාට මට ඇඹරෙන හැටි, පෙළෙන හැටි, එක විදිහකට ඉන්න බැරි හැටි. ගාය, කටිකුලප්පුව. ඉතින් උගෝදෙනෙක් හිතනවා මේක මගේ දෝෂයක්, එහෙම නැත්නම් ඒක මගේ අකුසලයක් විහිලච්ඡාය පෑමේ දෙනකක් කිසි දෙයකට මෙහෙම නලිය නලිය කරන්න බෑ භාවනාව. ඒ නිසා එක්ක තනියම කියලා භාවනා කරන ඒතර ඕනේ නිින්ද යනවා. එහෙම නැත්නම් හිතනවා මට වෙනමම වෙලාවක් ඒ භාවනා කරන්න මේ කරදර මොනවාක්වත් නැතුව එයි කියලා ඉතින් ආනෝ සාන්ත භාවනා කරන්න පුළුවන් මේ හිත එකතෙන් කරන හැටි මට කියලා දෙන්න ඊට පස්සේ මම භාවනා කරතයි. හැම දිනෙක හදිසියේ ටෙලිෆෝන් කරන්න එහම හම්බුනොත් එහෙම නැත්නම් හම්බුනොත් කියන්නේ අනේ ස්වාමීන් මේ හිත එකතෙන් කරන හැටි මට කියලා දෙන්න ඊට පස්සේ ඉතුරු ටික මම කරගන්නවා. පුළුවන් කෙනෙක් ඉන්නවනම් බුදුහාමුදුරු පුළුවන්කම තිබුණා නම් ඕක දෙනවනේ රාහුල කුමාරයාට අඩු ගන්න. ජාතක පුත්‍රයාට රාහුල කුමාරයා අවුරුදු 7න් කිරි දරුවා ඇදගෙන ගිහිල්ලා අවුරුදු 21 වෙනකන් උදෙත් බණ කිව්ව හැන්දෑවෙත් බණ කිව්ව අම්බලට්ටික රාහුල වාදේ චූල රාහුල වාදේ මහා නාන අපරකර බණ කිව්වට උන්වහන්සේගේ පුත්‍රයාට අවුරුදු 14ක් භාවනා කරන්න දුන්නා. බුදුරජාණන් කරණ කියන්න තියෙන එච්චරයි මොකද්ද? රාහුලෝ කොහොම තමයි බය වෙන්න එපා. දිගට කරපන්. උනාචය අහුම්කන් දුන්නා අපිට තියෙන එක අහුම්කන් දෙන්න බැරි කම. මේ රූපයාගේ කුප්පණ ගතිය එනකොටම අර නීහර කයිදිට ගත්තා වගේ පුදුම විදියට කුළු ගති පාන. ඉතින් මේක බලාන හිටියොත් හිටියොත් මේක තැම්පත් වෙන්න ගත්තොත් ආනාපානට සම්බන්ධව කරලා මේක ටිකක් විස්තර කරලා කියලා දෙන්න පුළුවන්. පටන් අර ගන්නකොට මේක හොඳටම දඟ කරන වෙලාවේ කුලප්පු වෙන වෙලාවේ අකීකරු වෙලාවේ හොඳට බැලුවොත් මම කියන්නේ ආස්වාද ප්‍රසවාසය මූණට මූණ දාලා බලන්න පුළුවන් කෙනෙක් යෝගාවචරෙක් නම් ආස්වාස හුළඟ ප්‍රස්වාස හුළඟෙන් හොඳට වෙනස්කම් පේනවා ඒ මොකද ඒ තරම් ගොරෝසු විය වෙලාව ඒ තරම් කුළු ගතිපාන ඒ නිසා කරන්න තියෙන්නේ මේ වෙලාවේදී හොඳටම මේ දෙක වෙන් කරලා උත්සාහ කරගත්තොත් මේ ආස්වාසියමයි මේ ප්‍රස්වාසියමයි කියලා ඒක ලොකු සතිය සමාධියේ එකලසකට හේතු වෙනවා. ඊට පස්සේ එහෙම ගුරුසු ගති දිහා ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කරගෙන මේ විදිහටම මුණට මුණ දාලා පවත්වාගෙන ගියොත් උග දෙනකොට වෙන දේ තමයි මේ ආස්වාද ප්‍රස්වාස දෙක සාර්ථක යෝගාවචරණ තැම්පත් වෙනවා. තැම්පත් වෙනකොට වෙන්නේ මොකක්ද අර විචිත්‍රතාව වෙනුවට දෙකේ වෙනස්කම් වෙනුවට මොන පොදු ලක්ෂණ පහළ වෙන්න පටන් ගන්නවා. පොදු ලක්ෂණ පහළ වෙනවත් එක්කම පේන්නෙම, තේරෙන්නෙම, කියන්නෙම සංසිඳනවා කියන වචනේ තමයි. විචිත්‍රතාව පහළ වෙනකොට ගොරෝසු වෙන තාක්කල් ඒකේ විෂමතාව වෙනවා. ඒ විෂමතාව වලට පොතේ උගන්වන්නේ පෞද්ගලික ලක්ෂණ කියලා. පච්චත්ත ලක්ෂණ කියලා. අත්‍යන්ත ලක්ෂණ කියලා. අපි ගත්තොත් ඒ බුරුම ස්වාමීන් වහන්සේ උගන්වනකොට දෙන උදාහරණය තමයි අපි අනුරාධපුරයට ගියාට පස්සේ අපි හිතනවා අපි දකිනවා දේශීය ගවරැල. වුන් කියන්නේ සිංහල හරක් කියලා. ඒ විදිහට අපේ විශ්වවිද්‍යාල උගන්වන ඒ වලට හරියට තරහ යනවා සිංහල හරක් කියනම වැරදි කියලා. ඒක දේශීය ගවය කියලා කියන්නේ. ඒ වහේ යහමත මේ මාත්‍යා මේ හරිය මූලධර්මවාදී. ඒ නිසා අපිට කටපාඩම් කරලා තියෙන දේශීය ගවය කියන්නේ. නැත්නම් සාමාන්‍ය සිංහල හරකා කියලා තමයි කියන්නේ. මොකද කටියට බයින්නව නෙවෙයි. මේ හැටි. ඒ හරක් දිහා බලනකොට ඒ හරකුන්ගේ මේක නාම්බා, මේක නෑන්දි, මේක වැස්සි, මේක වස්සා කියලා එක එක්කනට අදාළ ලක්ෂණ වගේ ඇතුනට ගන්න හන ලක්ෂණ තියෙනවා. එතකොට අපිට පුළුවන් එක එක්කන එක එක්කන අනිත් එක්කනගේ වෙන් කරලා හඳුනන විශේෂයෙන්ම ගොපල්ලගේ තිබී යුතු විශේෂ ලක්ෂණයක් තමයි Tamange හරප්පට්ටි ඉන හරක් ගන්න දැනගන්න ඕනේ මේ මොකද උන් දිගීලි කරලා හිටවන්නේ. ධනුගත කහගෙන ඉන්නේ රංචු පිටින් අරගෙන එනවා රංචු පිටින් අරගෙන එනවා. එතකොට හරක් ගන්න දන්නේ නැත්නම් එක එක විස්තර දන්න හර රකින්න බෑ. ඒ නිසා මනස දාන. ඒ නිසා එක එක හරකගේ වෙන වෙන ලක්ෂණ දැකීමට අපි කියනවා <clears throat> පෞද්ගලික ලක්ෂණ කියලා. අත්‍යන්ත ලක්ෂණ. එහෙම නැත්නම් ස්වභාව ලක්ෂණ. ඉතින් හරක් හරක් බලන මනුස්සයගේ හැටි තමයි මගේ පට්ටියේ මෙච්චර නෑම්බියෝ ඉන්නවා මෙච්චර වස්සෝ ඉන්නවා මෙච්චර නාම්බෝ ඉන්නවා මෙච්චර වැස්සි පැටවෝ ඉන්නවා මහා ගොන්නු මෙච්චරයි දෙන්නු මෙච්චරයි කියලා දැනගන්නේ. ඒක ඔක්කොම එක එකනට පුද්ගලිකයි. නමුත් මේ හරක් රැන ඈතින් ඉඳලා බැලුවොත් සියල්ල ඔක්කොම හරක් කියන එක. ඔක්කොම පොදු ලක්ෂණ. එහෙම නැත්නම් අපි හිතමු මේ මිනිසයා අඹේ වෙලට ගියා. අඹේ වෙලට ගියාම ඔන්න ආයේෂර් හරක් කියලා. පිටරටින් ගෙන්නපු කළු සුදු පාට තියෙන මේ ෆ්‍රීෂියන් හරක් දැක කළු සුදු. එතකොට ඒ මනුස්සයරත් පුළුවන් ඒ පට්ටියේ තියෙන නෑම්බියෝ වස්සෝ මීහර මහගොන්නු ඔක්කොම වෙන. නමුත් ඒ අර දේශීය ගවයන් වැඩිය හාත්පසින්ම අර සියලු පට්ටියට පොදු ලක්ෂණකුත් තියෙනවා. ඒගොල්ලෝ කළු සුදු පමණයි. අනිත් වගේ එක එකාට පොදු ලක්ෂණයට පෞද්ගලික ලක්ෂණ කියන සියල්ලට පොදු ලක්ෂණ පොදු ලක්ෂණ කියලා කියනවා. ආනාපානෙත් බලාන ඉන්නකොට ආනාපානෙ ඕනෙම දෙයක ඉස්සල්ලාම් පේන්නේ පෞද්ගලික ලක්ෂණ. ඒව බොහොම ගොරෝසුයි උඩ දානවා කලබලයි. ඒක හොඳට හා සාංශුන්දෙන් බලාන ඉන්නකොට ආනාපානෙ සංසිඳනවායි කියලා කියන්නේ මේ පෞද්ගලික ලක්ෂණ යට ගිහිල්ලා පොදු ලක්ෂණ මතුවෙන වෙලාව. මේක යෝගාවචරයා දන්නවනම් එහෙම නැත්නම් මේකට ලෑස්තිලා යනවනම් මේක තමයි රූප භාවනා කියලා කියන්නේ. මේක තමයි කායනුපස්සනාව කියලා කියන්නේ. ඒවා වෙනස් වෙනවා. මේ වෙනස් වෙන්න දේ මොකද්ද ආරයක් තියෙනවා. මොකද්ද ක්‍රමයක් තියෙනවා. ආන්නේ ක්‍රමයේ දැනගෙන බුදුහාමුදුරු කියපු ක්‍රමේ තමයි ඒකට විවෘත වෙලා පේන තරම් හොඳ විස්තර මේ වගේ බලබලා යන්න පටන් අරගත්තොත් ඒ විනාශකම් වෙනුවට සම ලකුණු පහළ වෙන්න පටන් ගත්තාම භාවනා කීකරු වෙනවා අරමුණක් කීකරු වෙනවා යෝගාවචරයට අරමුණට ඉතාම සමීප වෙන්න වගේ තේරෙන්න පටන් ගන්නවා. ආන්නේම තේරෙන්න පටන් අරගත්තට පස්සේ ඒ දේ ඉදිරියට ගෙන ගන්න බැරි, ඒ භාවනා ඉදිරියට යා ගන්න බැරි ප්‍රධාන බාධකේ වෙන්නේ අර පොදු ලක්ෂණ පහළ වෙනකොට නීරස වෙනවා. විචිත්‍ර නැති වෙන භාවනා කරන්න යන්න එපා. ඒකට ලෑස්තිලා හිටියේ නැත්තම් දමල ගහලා නැගිටලා යන්න. ඉතින් ඊයේ ඒකයි මතක් කරේ ඒ වගේ වෙලාවෙදී අර මුලින්ම මුලින්ම කලබල වෙන ගතිය හෝ පස්සේ සිවුම් වෙලා එපා වෙන ගතිය බුදුහාමුදුරණත් ওই විදිහටමයි උනේ. ඕකෙන් තමයි උන්වහන්සේ බුදු වුනේ. සෑම රහතන් වහන්සේලාමක් ඔතනින්මයි ඕක කරගෙන ගියේ. ඕක එක්කෙනෙකුගේ දෝෂයක් වෙන්නේ. ඒ නිසා මේක භාවනාදී විඳිය යුතු හරහා ආයතු වැදගත් තත්වයක් කියලා ඒ හොඳට බලාන ගියොත් ඒ යෝගාවචරයට අරමුණු හොඳට කීකරුලා සංසිඳුණාට පස්සේ ඒ භාවනා රසයක් කියලා එහෙම නැත්නම් ආමිෂ ප්‍රීතිය ඉක්මවලගේ නිර්ආමිෂ ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. ඉස්සර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියලා අපි ඇහැ කන දිවනාසය පිනවලා ලැබුව යම් සතුටක් තියෙනවා ඒ සතුට වගේ දසදහස් ගුණයක සතුට ආනාපානෙ කීකරු කර ගැනීමෙන් හම්බ වෙනවා. මේ විදිහට කියනවා ආනාපානෙ කියලා කියන්නේ දුක. ඒ දුක සීතල සංසිඳනකොට සැපක්. නාම රූප ධර්ම උඩ දාන දඟලන තාක්කල් දුකක් කුප්පණ ගති, රූපණ ගති, ගැටෙන ගති, ව්‍යාපාද ගති, දෝමනස ගති වැඩි. සංසිඳනවා කියන්නේ සැපක්. නමුත් මේ කවදාකවත් අපි අහලා අපි චිත්‍රපටියක් වුණත් බලන්නේ ඒකේ ගොඩක් ගැටුම් තියෙනවා නම් තමයි. ඒකේ විවිධ සිද්ධි ගොඩක් තියෙනවා නම් බලනවා. ඒකාකාරී දෙයක් පේනවා අපි චිත්‍රපටි විශ්කොලදා. බලන්නේ. ඒ තරමටම අපි හිත කුප්පන්න පුරුදු කරලා තියෙනවා. මේ ඉඳුරන් කුප්පන්න පුරුදු කරලා තියෙන්නේ. ඒක නිසා භාවනාදී කුප්පන පැත්තේ ඉඳලා දුක්ඛ ධර්මයේ අඩු කරන අඩු කරන සියුම් තත්ත්වයට යනකොට පුරුදු නැති මනස උපදේශන ලැබ මනස ඒක නීරස කරන්න පටන් ගන්නවා. මෙන්න මේ නීරස කරනවා කියලා කියන්නේ ආශා කරනවා තෘෂ්ණා කරනවා කියන්නේ සංසාරේ නම් මේ නීරස කරනවා කියන්නේ නිවන තමයි. නිවන් පෙරමකුණ තමයි. මේ නිවන් පෙරහැර එනකොට ඉස්ලාමයේ කසකාරයා තමයි යෝ. ඉතින් මේක තේරුම් කළ දෙන්න හරි අමාරුයි. PhD ගන්න පුළුවන් බුද්ධ ආගම. නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ හිතගෙන බණ කිය. එහෙම නැත්නම් දක්ෂකම් කොච්චර තියෙන නමුත් භාවනා කරන යනකොට එනකොට මේ සෑම දවසම සංසාරේ තිබුණේ තෘෂ්ණාවයි ඇලෙන ගතියයි ආශාවයි නමුත් භාවනා කරන කරට එන්නේ එපා වෙන ගතියයි කම්මැලි ගතියයි නීරස වෙන ගතියයි කියලා කියන්නේ මේ ආශාව සංසාරෙටත් මේ නීරස වෙන ගතිය ජීවනටත් යොමු වෙනවා. ඉතින් මේක නොලබපු කෙනෙක් විශේෂයෙන් මේ භාවනා විඥ කෙනෙක් කවුරක්වත් නැහැ. ඔක් කවුද ඒක නිවන් මාර්ගය කියලා පිළිගන්නේ? ඒකට අනදර කරන එකමයි වැඩේ. ඒක නැති කරගන්න උත්සාහ කරන එකමයි වැඩේ. මොකක්ද ඒ කරන්නේ? ආයෙ කුප්ප ගන්න එකයි. ආයෙ රුප්පණේ කරගන්න එකයි. ආයෙ ගැටෙන එකයි. ආය ව්‍යාපාද කරන එක ආය දෝමනසයටපත් වෙන එක. ඉතින් මේක ලුණු වතුර බොන්නා වගේ වැඩක්. බොන්න බොන්න පිපාසය. ගිනි අඟුරක් අරගෙන අතින් අතට මාරු කරනා වගේ වැඩක් කොහොම කෙරුවක් පිච්චෙනවා. බුදුහාමුදුරුවෝ සඳහන් කරන්නේ මේ සතරාර සත්‍ය ඉස්සරහාම තියෙන දුක්ඛ සත්‍යය. ඒක නිසා මේ දුක්ඛ සත්‍යයේ ස්වභාවයයි පේන්නේ ඉවසන්නා නිවන් දකි කියලා. ඒ නීරස ගතිය පහළ වෙනකොට මේක නිවන් පෙරමකුණක්. මංගල ලකුණක්. මම මේකට සද්ධාාවෙන් සීලයෙන් වීරියෙන් බුදු ගුණ සිහිපත් කළා ධර්මයේ සිහිපත් කළා සංඝයා සිහිපත් කළා ජීවිත පරිත්‍යාගයෙන් යන්න ඕනේ කියලා හිතුණානම් අන්න කටපුරා කියන්නේ යෝගාවචරය කියලා. දැන් භ්‍රමචාරී කියනවා. නතර කරලා අපි ඉරියව් මාරු කරනවා නම් අරමුණු මාරු කරනවා නම් ඒ සෑම දෙයකින්ම කරන්න යන රුප්පන කුප්පන ගති ගැටෙන ව්‍යාපාද ගති වැඩ කරන එක. ඒ නිසා මේක දැනුමේ ප්‍රශ්නයක් නෙවෙයි ගුරුවරයා දෙන ආශිර්වාදයක් නෙවෙයි සම්මා දිට්ඨිය හරි දැක්මේ පැහැදිලි වෙනසක් වෙන්න ඕනේ මේ දුක ගෙවා දුක මගාරවල දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බෑ ශක්ති ප්‍රමාණයෙන් දවසින් දවසින් දවසින් දවසින් කරගෙන කරගෙන ගියොත් දවසක තමන්න පුළුවන් වෙයි ඒ සංසිඳන ආස්වාස් ප්‍රසවාසයේ සංසිඳන හිත සංසිඳන කය තියේදී ඒකට නීරස ගතිය, නිදිමත ගතිය, සැක උපදවන ගතිය නැතුව ඒ ගොඩ කරගන්න. ඉතින් ඊට පස්සේ ඒක ගියාට පස්සේ අර කියනා වූ නිරාමිෂ සුඛයක් පහළ වෙනවා. මේ කයයට රූප රූප නොපෙන්නා සද්ද නාසා ගන්ධ රස පහස නැතුව ඒ රූපේ ඒ විවේක ඒ ඒ සැපයට කියන්නේ විවේකජං පීති සුඛං කිය. විවේකයෙන් සහ ප්‍රීතියෙන් හටගත්තා වූ සුඛේ. සම්ති සුඛේ කියලා කියනවා. ශාන්ත භාවයේ මතින් එන සුඛේ. ඔය ප්‍රශ්නේ තියෙන්නේ මේකයි ඒක ආවට ඒක සුඛයක් කියලා බාර ගනින්ද නැද්ද කියන එකයි සැකේ. වෙන විදිහට කියනොත් තෑග්ග දුන්නට තෑග්ග බාර ගන්න එකයි ප්‍රශ්න තියෙන්නේ. මොකද අපිට අවශ්‍ය කරලා තියෙන උඩ දාන කුප්පන නලියන දඟලන දේ. සාන්ත භාවයට යන්න නම් සරුවචනසේ සඳහන් කරන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්න ඕනේ. ඒව අහලා දැනගෙන තියෙන්න ඕනේ. ඒ වගේම භාවනා කරලා ඉතින් එනකොට තමා විසින් මේක පිළිඅරගත්තොත් තමයි මේ රූප භාවනාව රූපස්කන්ධේ නැත්තම් කායानुපස්සනා භාවනාවේ ඒ එහා පැත්තට යආ ගන්න පුළුවන්. ඒකට ගියාට පස්සේ හම් වෙන ආසන්න මුත්‍රි තමයි අර සම්ති සුඛේ නැත්තම් විවේකජම් පීති සුඛං කියන මේ ධ්‍යාන සුඛේ නැත්තම් සමාධි සුඛේ. මම පුදුමාකාර විදියට සතුටු වුණා මේ මෙනෙම තැන් වල කියලා බණ අහලා භාවනා පන්ති කරනකොට විශාල පිරිසක් ඉන්නවා අපි නොදැනගත්තට මේ සුඛේ විඳලා තියෙනවා නමුත් හරියට අඳුරන්නේ මේ භාවනාවෙන් එන එකක් කියලා දන්නෙත් නැහැ විශේෂයෙන්ම අර කම්මැලිකම නීරසකම කියන එක හරියට හරහා ගියේ නැති කෙනාට මේ සුඛේ ආපුවාම අඳුරන අඳුනා ගන්නකොටත් මං ඊයේ කරුණු 10ක් පෙන්නවා වරදෝලා පටා පටා පටලවාගෙන මෙවුවා නිවන් දැක්කා කියලා සෝවජ්ජිය මේ ධ්‍යාන ලැබුවා කියලා අනන්ත අප්‍රමාණ පතනවා. අද ඉන්නවා ගුරුවරු ඒක තමයි පෙළ ගැහිලා නම් දෙනවා ඔබ සෝවාන් වෙලා තියෙන්නේ නැත්තම් ඔබ ප්‍රථම ධ්‍යාන ලැබලා තියෙන්නේ මේක gediya පිටින් අරගෙන ගෙදර. අර මේ ළඟ තැනකදී ඒ කරාට කියලා තියෙනවා දැන් අනාගාමී කියලා. ඉතින් මේ වන්සයෙන් ටික කාලයක් භාවනා කළකවලු ගුරුවරයා ගාවට ගිහිල්ලා මට නම් ෂුවර් නෑ මේක මේ තාමත් මට කාමරාග පිටික පහළ වෙනවා. ඊටස්කොල එහෙනම් සකදාගම් කියන්නේ. ආ කියලා කිලොන් ආය සුමානය භාවනා කළා ඉලකුවලු මට කොහොම කෙරුවක්වත් මේ සක්කාය දිට්ඨිය වගේ චීන වගේ පේනවා. මේ කාමරාග පිටික තුනි වුණා නෙවෙයි ඒක තියෙන. එහෙනම් සෝවාන් කියලා භාවනා කරනවා. ඊමණට ගිහිලා විල කිව්වලු මේ ඒකත් කියන්න බෑ මට පිචිකිච්ඡාවක් තියෙනවා සක්කාය. එහෙනම් අන්නතුන් යන්න හැමදාම තනකොළ ටිකක් තියෙනවා කාලයන් දීලා. ඊවන්සම මේ ඇවිල්ලා කිව්වා ඔන්න මට දීපු කමටා. අනාගාමි කරන්න නැතුව මම බෑ කිව්වා. සකදාගාමි කරන්න නැතුව බෑ කිව්වා. සෝවාන් කරන්න බැරුව බෑ කිව්වා. ඊට පස්සේ කිව්වලු ඔන්න යන පාර තනකොළ ටිකක් තියෙන කාලපලය ඒ තරමට මේ රූපස්කන්ධයාගේ ඇති වෙන මේ වෙනස්කම් ටිකේ හරි ගියත් වැරදුනත් දෙපැත්තෙම තියෙනවා බොරු වලවක්. වැරදිච්චාම නීරසකම කම්මැලිකම ඇවිල්ලා දමල ගහලා යනවා. හරි ගියාම කුංචක් හරි ගිය ගමන් ඒක අතිශෝක්තියකට දාගෙන වැටෙන නිසා ඒ යෝගාවචරයා මධ්‍යම ප්‍රතිපදා එහෙම නැත්නම් මේ යන්නේ නිවනටයි කියන එක දන්නේ නැතුව මොනම හෝ පටු කල්පනාවකින් ගියාන පැටලෙනවා. එහෙම නැතුව අවංකව භාවනා කරන කෙනෙකුට වුණත් නිතර කමඨාන් සුද්ධ කරමින් සීලයක පිළිපිටලා නිවන සීපත් කරගැනීමෙන් ගියොත් තමයි මේ රූප කර්මස්ථාන නැත්නම් රූපේ පිළිබඳව යම් ප්‍රමාණයක සංහිඳියාවක් ගන්න ඒක කෙරෙනකොට රූපයා නැතිවීම නෙවෙයි කරන්නේ අර රූපේ තියෙන ඊටාම කම්පන චංචල වෙන අන්ත දෙක අතහැරලා මැදට එන එකයි කරන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් මධ්‍යම ප්‍රතිපදාව තෝරනකොට ඔය මජ්ජේ සූත්‍රය වගේ සූත්‍රයක සරුවත්යන් සඳහන් කරන්නේ අපිට ආස්වාසේ වැටෙන්නේ ඒ ආස්වාසේ සෑහෙන්න මෝරලා ඉදුරන්ට ගෝචරේ වුණාට පස්සේ. සමහරට ඒ වැටෙන්නේ නැත්නම් සමහර කෙනා ආනාපානෙ වැටෙන්නේම නැහැ කියලා. හොඳට බලන්න හිටියොත් ආනාපානෙ වැටෙනවයි කියලා කියන්නේ ආනාපානෙ මුල නෙවෙයි සෑහෙන්න ගොරෝසු වුණාට පස්සේ. ඊට පස්සේ ඒකේ ගොරෝසු භාවය නැති වෙච්ච ගමන් අපිට වැටෙන්නේ නැහැ කියලා. නමුත් ඒ ආනාපානෙ නැතිවීම නෙවෙයි. නැත්නම් ආස්වාසේ නැති වීම නෙවෙයි ආස්වාසේ වැටහෙන මට්ටමින් පල්ලෙහාට ගිහින්. ඊට පස්සේ ප්‍රස්වාසයේ වැටෙන්නේ ඒක පුරෝස් වෙලා තැනකට ආවට පස්සේ. ඉක්මනට ඒක නැති වෙලා යනවා. ඉතින් මේක වුණත් ස්පර්ශය දැකීමක් කියලා අපි පිළිගන්නවා. ඊට පස්සේ සරුවචන සඳහන් කරනවා භාවනා කරනකොට මොකද කරන්නේ? මෙච්චර ගොරෝසු වෙන්න චුට්ටකට කලින් අල්ලගන්න තියෙනවා. ආනාපානේ මුල සමග මැද අල්ලන්නේ. ඉති යෝගාවචරය අර පෑණි මිත්‍රෙකුට අසවල් තන්ට වරෙන් මමත් එන්නම් කියලා අපි ඔයා කහ පාට ෂර්ට් එකක් දාන්න මම නිල් පාට ෂර්ට් එකක් දාන්නම් කියලා දැන් ඉන්න මිත්‍රයා දිහා අර નિયમિત වෙලාවෙ අපි බලාගෙන ඉන්නවනේ. දැන් මොහොතකින් ඒ දැකලා නැහැ. පෑණි මිත්‍රේ අන්නේ වගේ ආස්වාසේ එන්නකොටම එළඹ සිටින ගතිය කියනවා අප්‍රමාදී. මොකද මෙතෙක්කල් පමා වෙලා අහුවේ. දැන් එන්නකොට මල්ලන්න ගියාම මොන දඟලලා දඟලලා දඟලලා දඟලලා ඒ ගොරෝසු වෙන්න චිත්තක්ෂණයට කලින් තව චිත්තක්ෂණයට කලින් මේ යාවට පටන් ගන්න ඇවිල්ලා ගොරෝසු වෙන හැටි දකින. ඉතින් මේ දෙක පෙන්නනවා අන්ත දෙක වශයෙන්. ස්පර්ශය ස්පර්ශ සමුදය. මේ දෙක දිගේ භාවනා කරගෙන කරගෙන කරගෙන යන්න යන්න යන්න යන්න ලාවට පටන් ගන්න හැටි. ආස්වාසයක් යාන්තර පටන් ගන්න හැටි උදාහරණයක් කියනවනම් ඉරණකලා බබලන්ට ඉස්සර වෙලා ඉර අරුණ නගිනකොටම දැකගත්තොත් ආතේ අන්තං ඉලි වෙලා රඹහා වෙලා ආන්තර කපාගෙන ඔන්න ඉර නගින. ඊට පස්සේ මධ්‍යහනේ ආවට පස්සේ තමයි සාමාන්‍ය ඉර දකින්න. අරුණ බලන්න නම් විශේෂ සැලකිලිමත් යොදානේ නැගිනහිර විතරට යන්න ඕන. ඒ වගේ ආනාපාන සතිය ගොරෝසු ස්පර්ශය දැනගත්ත කෙනා රූපස්කන්ධය කායනුපස්සනාව දිනු කරනකොට ඒකේ මුල දකින්න උත්සාහ කරනවා. හරි අමාරුයි. ඒ මොකද පමාවේ ගතිය නිසා. අප්‍රමාද කියලා කියන්නේ එනකොටම අල්ලන්න උත්සාහ. මෙහෙම අල්ලන්න උත්සාහ කරනකොට ඒ පුද්ගලයාට හම්බ වෙන ලාභේ තමයි මුල බලන්න උත්සාහ කරුවොත් අග්ග දකින්න හම්බ වෙනවා ඉබේම. ආනපනේ මුල මැද දැකලා පුරුසු තන දැකලා මම මුලක් දැක ගන්නාසුලුව භාවනා කරනවා කියන ගියොත් ඒක අනිවාර්යයෙන් මේ පුද්ගලයාට අවසානයේ දැක ගන්න පුළුවන්. එතකොට මේ ආස්වාසයේ ගෙවි යන පැත්ත ප්‍රස්වාසයේ ගෙවි යන පැත්ත මේ විදිහට ක්‍රමික ප්‍රතිපදාවකින් මිස කවදාකවත් විතර ස්වභාවයෙන් පේන්නේ මේ ආස්වාසයේ ගෙවෙනකොටම ඊගාටන ප්‍රස්වාසයට අපි ලෑස්ති වෙනවා මිසක් ආස්වාසයේ ගෙවෙන මොහොත ප්‍රස්වාසයේ ගෙවෙන මොහොත දකින්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් ළමයෙක් ඉපදෙන මොහොත අපි තා මංගල කාරණාවක් විදිහට දකිනවා. තරුණ වයසත් ඒ ජීවිතේ ඉතාමත්ව සුන්දර කාලෙ විදිහට දකින්නවා. නමුත් ඒක වයසට ගිහිල්ලා කෙස් පැහිලා ඉසරලි වැටිලා හැඟවලි වැටිලා වෙනකොට අපි ඒක නොදකින්න පැත්තයි කැමති. මරණ මොහොත අවමංගල්‍යයක් වෙලා. තරුණ වයසත් උප්පත්තිය අපි දකින්න. කවදාකවත් අවසානේ දැක්කත් ඒක නම්බු කරන්නේ ඒ වගේ තමයි මොන්නම අරමුණක් පහළ වුණත් අපිට ගෝචර වෙන්නේ කොහොඳටම ගොරස් වුණාට පස්සේ. ඒක ප්‍රශ්නයක් නෑ. නැවත නැවතත් මතුවෙන අරමුණක් නම් මෙන්න මේ ගොරෝසු භාවයට එන්න චිත්තක්ෂණයට කලින් මට දැක්කන්ට ලැබේවා කියලා අප්‍රමාදීව සතිමත්ව ගත කිරීමෙන් තමයි යෝගාවචරයක් වෙන්නේ. එතකොට ගොරෝසු අරමුණත් ගොරෝසු වෙන්නේ ඉස්සලා ඇතිකටගත්ත මුල අරමුණත් දෙක දැකීම අන්ත දෙක වශයෙන් කියනවනම් ආයේ අරමුණේම ගෙවි යන පැත්ත දැකීම, භංගයේ දැකීම, ඡේවීම දැකීම, වැයවීම දැකීම ලැබිච්ච ලාභයක් නැත්තම් මධ්‍යම ප්‍රතිපදාව. ඒ නිසා අරමුණක් දැක්කා කියනකොට උනත් අපි දකින්නේ පිටකොන්ද විතරයි. ප්‍රයෝගයෙන් තමයි මේකේ මුල දකින්න ඕන. එතකොට ලැබෙන ප්‍රතිලාභය තමයි අග දකින්නකොට එතකොට අපි කියනවා ආනාපානී මුල හරහා මුල මැද හරහා අග දක්වාම දැක්කයි කියලා. ඒක තමයි සබ්බ කාය පරිසංවේදී අස්ස සිස්සාමීති සික්කති සබ්බ කාය පරිසංවේදී පස්ස සිස්සාමීති සික්කති කිය. ඉතින් මෙන්න මේ ගෙවි යැමීම, ගෙවා දැමීම දැක්කනම් රූපයාගේ ඒක හැම වෙලාවෙදීම ඊටාම ගොරෝසු නැඳලා සාන්ත නිවිච්ච තැනට යනවා. නිකන් පහනක තෙල් ඉවර වෙලා ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් පාන ගෙවි යන්නාසේ. එහෙම නැත්නම් හොඳට බබරලා තියෙන හඳ තියෙද්දි පාන්දරට ඉර නගිනකොට හඳ තුනී වෙලා යනවා වගේ ඒක ගෙවියන හැටි පේනවා. එහෙම නැත්නම් ඈතින් ඈතට යන ආශයන්තරාද්‍ය බලනිනකොට එන්නේ එන්නේ සද්ද අඩු වෙලා සුදී වෙලා නොපෙනෙන බොඳ වෙන තත්ත්ව දක්වාම දකින්න පටන් අරගත්තොත් ඒක තියෙන ඉතාමත්ම සාන්ත ස්වරූපයක්. නමුත් පුදුම විදියට අසරණ ගතියක් දැනෙනවා. පුදුම විදියට පාළු ගතියක් දැනෙනවා බයක් දැනෙනවා ඒක තේරෙනවා. මොකද බලාන ඉන්න ඉන්න ඒක ගෙවන් වෙනවා. ගෙවි යන ඒ නිසා අපි කවදාකවත් ඒක දකින්නේ ඊ ගාවට එන අරමුණට ව්‍යාවෘත වෙනවා. ඒ අරමුණක් දකින්න ගොරෝසු වුණාට පස්සේ. ඒ නිසා සරුවත් chance සඳහන් කරනවා ආදුනිකයා භවනා පටන් ගන්න එක නා මේ වගේ අරූපී ද්‍රව්‍ය අරූපී ධර්ම වලට යන්න ඉස්සර වෙලා රූපී ධර්මයක් වෙන ආස්වාස ප්‍රසවාසයේ හෝ අර ගොරෝසු තනින් පටන් අරගත්තත් එතන ඉඳලා මුලට දකින්න පැත්තට ගියොත් මුල මැද අග තුන දකින්න පුළුවන් තැනකටපත් වෙයි. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් විපස්සනාවට පාදක ධර්ම වෙන අරමුණේ මැද මේ ආස්වාසිය මැද. මෙන්න ප්‍රස්වාසිය මැද කියලා දකින්න එකට අපි කියනවා නාම රූප පරිච්ඡේද ඥානෙ කියලා. ඒ කියන්නේ භාවනා කරන හිත මේකයි දකින්න ආරමුණ මේකයි කියලා තේරෙනවා. ඒකේ මුලත් එක්ක ලාවට පටන් ගන්න ආනාපානයත් එක්කම දකින්න පුළුවන්. ඒකට කියනවා පච්චේ පරික්ඛා ඥානෙ කියලා ප්‍රත්‍යක් සහිතව ආරම්භයත් සහිතව ආරමුණ දකින්න. මේ දෙක හම්බ වෙනකොට ඒ ආරමුණේ අවසාන එහෙම නැත්නම් දිවියාම දකින්න වෙලාවට කියනවා සම්මසන ඥානය කියලා. මෙතෙන් තමයි ඉස්සල්ලාම යෝගාවචරය ගොරෝසු වශයෙන් අරමුණක අනිත්‍ය දුක් අනාත්ම පිළිබඳව හැඟීම ඇති කරගන්න. මේකත් මේ සම්මසන ඥානට එනකොට බොහෝ දෙනා රහත් උනායි කියලා හිතන තරමට සතුට ගන්න. එහෙම නැත්නම් අඩු ගන්න සෝවාන් වුණා කියන තරමට සතුට ගන්නකම්. විපස්සනා භාවනාදී පවා සම්මසන ඥානෙට එනකොට සමත භාවනාදී ප්‍රථම ධානයට හා සමාන සමාධියක් ඇති. ඒකයි යෝගාවචරයට මතක නැතිනවා දැන් මේ සමතේ ඉන්නේ විපස්සනාවේද මෙච්චර කවදාකවත් ඇවිල්ලා නැහැ. එනේන අරමුණේ මුලමදාක දකින්න පුළුවන් කියලා රූප කර්මස්ථාන පිළිබඳ වුණත් ගොඩාක් අධිතක්ෂේරුවට වැටෙනවා. අවතක්ෂේරුවට වැටෙනවා අඩු ගාණි. සාමයේ හිත සංඛා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියටත් පත් වෙනවා. මේ ඉන්නේ හරි පාරද වැරදි පාරද කියලාවත් දන්නේ. ඉතින් ඒක නිසා මේකෙදී ගුරුවරයා අපිට මේක මේක කියලා කිව්වට තමන්ම නැවත නැවත භාවනා කරමින් මේක ලක්ෂ කෝටි වාරයක් දැක ගැනීමෙන් මිස මේ රූප පිළිබඳව පරිචයකට එන්න බෑ. ඒක නිසා අතීතයේ අපි දැක්කානම් දකින්න රූප තමයි විඳපු රූප තමයි නමුත් මතක තියාගන්න කවදාකවත් ඒ අතීතයේ දකින් පුබ්බිනිවාසන සුචි දකි රූප දකින්න රූපවල මුල අග දෙක දකින්න හම්බ වෙන්නේ මැද කොටස විතරයි දකින්නේ. දැන්වත් බෑ. දැන්ුණත් අපි දකින්න දේවල් වල ඇති වෙච්ච වෙස් බැඳගෙන නටන නැට්ටුව විතරයි අපි දකින්නේ වෙස් බඳිනවා පෙන්වන්නේ නැහැ. බැඳපු වේශයක් තමයි දකින්නේ. මේකට තමයි පමාව කියන්නේ. අප්‍රමාදී වෙන්න නම් නැවත නැවතත් නැවත නැවතත් අරමුණක් එනකොට ඒ අරමුණ මේ තරමටම ගොරෝසුනේ කොහෙන්ද මේක ආවේ මෞංකාර දිව්‍යඥාන්සේ මෙව්වා. එහෙම නැත්නම් අහසෙන් කඩාන වැටුණාද? අහේතුකෝ පහළ වුණාද නැහැ. කවදාකවත් ලෝකේ දෙයක් අහේතුකෝ පහළ වෙන්නේ කවදාකවත් මෞංකාර දිව්‍යඥාන්සේ මේක සියුම්ම ත්‍රිවිල ගොරෝසු වෙච්ච එකයි වෙන්නේ කියලා මෙන්න මේ ධර්මතාවයට ගියොත් ඒ යෝගාවචරයා මේක පිළිගත්තොත් දැනගනිවි අපිට කේන්ති ගියයි කියලා කියන්නේ කේන්තිය සෑහෙන දුරට ආවට පස්සේ. එතකොට කරන්න දැන් එතකොට කියන තියෙන සර වචන කියවිලා ඉවරයි. අතපය විසි කරලා ඉවරයි. ඒකෙදි කනගාටු වෙන එක විතරයි තියෙන්නේ. කේන්තිය නැවත නැවතත් එනවා නම් සතියෙන් බලනවනම් අනිත් දවසේ අනේ මට මේ කේන්තිය මෙච්චරම ගොරෝසු වෙන්න ඉස්සලා දැක ගන්න ලැබීවා කියලා අර රූප ධර්මයන්ගෙන් ඇති වෙච්ච අත්දැකීම ටිකක් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒත් කවදාකවත් Tamange සතුට මට්ටමට කේන්ති කීකරු කරගන්න හම් වෙන්නේ නමුත් මෙහෙම බලන බලන වාරයක් පාස කේන්තිය මීට වඩා චුට්ටකට කලින් දැක් ගන්න. ඊට වඩා චුට්ටකට කලින් දැක් ගන්න පුළුවන් ශක්තිය වැඩෙනවා. ඒක මපේ පිටිලික පුද්ගලික ලක්ෂණක්. ඒක ධර්මතාවය. ඒක න්‍යාය ධර්මයක්. නියපොත්තෙන් කඩන්න පුළුවන් මට්ටමේදී කඩා ගන්න පුළුවන් විදිහට කේන්තිය දැනගෙන එතනින් කඩන්න ගත්තොත් අන්න යෝගාචර රූප ධර්මයෙන් ඇති කරගත්ත අර ගොරෝසු තනින් පටන් අරගෙන මුලට අදින ගතිය ඇති වෙනවා. ඒ වගේ අපිට රාග ඇති වෙනකොට අපිට රාගයක් මතු වුණා කියලා අපි කියන්නේ ධම්ම මේ කතා කරන්නේ රූප ධර්ම නෙවෙයි අරූපී ධර්ම ගැන රාගේ රක්ත වෙලා තෙත් වුණාට පස්සේ. ඒ මට්ටමේදී බෙහෙත් නැහැ. ඒ මට්ටමේ දැනගන්න පුළුවන් මම දැන් රාග රක්තයි කියලා. නමුත් මේ යෝගාවචේ සත්‍ය සමාධිය සහිත කෙනෙක් නම් මේක මෙතෙන්ට ආවේ කොහෙන්ද? අපි හිතන්නේ නම් අල්ලපු මේ කවුරු හරි දැකපු රූපේ තිබුණ රාග ලකුණක් කියලා නෑ. ඒ රූප මේ හිතට වැදුනට පස්සේ හිතේ තියෙන රාගේ තමයි ඇවිස්සෙන්නේ කියලා ඒක මෙතෙන්ද ගොරෝසු වෙන්න ඉස්සරලා මට දැක්කන්ට ලැබීවා කියලා මේ ආදර්ශයෙන්ම ගත්තොත් ඒ අන්ත දෙක ඇසුරු කිරීමෙන් එnde ende ende ende කීකරු වෙන එක තමයි ලෝකෙ සිද්ධ වෙන්නේ. රාගයෙන් පැනලා ගිහිල්ලවත්, ද්වේෂයෙන් පැනලා ගිහිල්ලවත් අරමුණු මාරු කරලවත් නෙවෙයි. එනේන අරමුණ සතියේ සමාධියට යටකරන්න යටකරන්න ඒක හැඩ ගැහෙන හැටි වෙස් බඳින හැටි පෙරහැර පටන් ගන්න හැටි දැක්කොත් දැකපු කෙනාට ඒ සංසිද්ධිය දාස භාවයටපත් කරනවා යටපත් කරන්න පුළුවන් නොදැක්කොත් සංසිද්ධිය විසින් මේ දකින්න පුද්ගලයා දාස භාවයටපත් කරනවා ඒක නිසා රූප ධර්මයන් පිළිබඳව අතීතනාගත කල්පනා කිරීමෙන් අපිට ගන්න තියෙන පාඩම තමයි මේ මොහොතේ යම් දෙයක් අපිට ඉන්ද්‍රිය ගෝචර වුණා නම් ඒක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. තවත් පැත්තකින් කියයි. ඉදුරං ගෝත්‍ර වෙච්ච දේවල් ඔක්කොම දුකම. අපිට පේන්න සාමාන්‍යයෙන් මේක සැපයි මේක දුකයි මේක ධාර්මිකයි ඒක අධාර්මිකයි කියලා. මොම සර්වචන්සේ පැහැදිලිව සඳහන් කරන එක හොඳට ඇත්තටම තේරෙනවා භාවනාදී කර්මණක හිත පවත්තන්න ගියාට පස්සේ වෙන ඇති වෙන ඕනම අරමුණක් කියලා කියන දුකක් චිත්ත පීඩාව. මේ අරමුණ උනත් බලාන ඉන්නකොට ගොරෝසු තත්ත්වේ ඉඳලා සියුම් තත්ත්වයට යනකොට තියෙනවා සියුම් තත්ත්වේ ඉඳලා බලනකොට අර ගොරෝසු තත්ත්වේ කියන්නේ කුප්පණ ගතිය. රුප්පණ ගතිය, ගැටෙන ගතියක්, තවන ගතියක්. ඒ නිසා ඒ ගොරෝසු නැලා සියුම් තත්ත්වයට යන්න පටන් අර ගන්නකොට තීරණ පටන් ගන්නවා අපි නන්නත්තර වෙච්ච මිනිස්සේ කාපව gedara කරා පැමිණෙන්නා වාගේ අර ආමිෂ සැපේ ඉඳලා නිර්ආමිෂ සැපේට හිමිට ලඟ. නමුත් මේක නෙවෙයි නිවන කියන්නේ. මේ අපි කතා කරන්නේ තාමත් මේ රූප කර්මත්තාන. කායනුපස්සනාව සියුම් කරන සියුම් කරන යනකොට මෝඩයා අසත්‍යමත් පුද්ගලයා මදේට ප්‍රමාදයට පත්වෙච්ච මිනිස්සයා රූපයන්ගෙන් රුප්පණි වේ. ගැටෙනවා. කිපෙනවා. ආබාධිත පත්‍යයටපත් වෙන දුකටපත් වෙනවා. එතනින් පටන් ගන්න සියුම් රූපයන් දක්වා ගමන් කිරීමේ දක්ෂතාවය ඇති කෙනා තීරුම් අර ගන්නවා මේ රූපයේම තියෙනවා මේට වැඩිය ගැටෙන්නේ නැති තැන. සියුම් තැන, සුකුමතර තැන අන්න ඒකට රූපේ දිගේම නැවත නැවත පහළ වෙනකොට මුලට ඇදීම තමයි අප්‍රමාදය කියලා කියන්නේ මේකට තවත් ලස්සන වචනක් සරුවත් සංසේ පාවිච්චි කරනවා යෝනිසෝමනසිකාරය. යෝනි මෙනෙහි කිරීම කියලා ඒක සාමාන්‍යයෙන් සිංහට දාලා තියෙන්නේ නිතර නිතර පහළ වෙන අරමුණක් දිහා බලාගෙන අරමුණ මතුවෙන දිහාවට හැඩ ගැහෙන දිහාවට වෙස්පන්දින දිහාවට පෙරහැර හැඩ ගැහෙන දිහාවට බලාන හිටියොත් ඒ යෝගාවචරට ඒ සිද්ධිය අතේ අත්තට ගන්න පුළුවන් ගතිය වැඩි. නැත්නම් අපි මේ රූපවල රුප්පණය වෙන, කිප්පෙන, ආබාධිත වෙන, දෝමනස්ස වෙන තත්ත්වේ තමයි ගත කරලා තියෙන්නේ. ඒක නිසා මේ ලෝකේ යම් කිසි කෙනෙක් පොහසත් කියලා ගොඩක් රූප බලනවා නම් බලන්න පුළුවන් පොහොසත්කමක් තියෙනවා නම් ගොඩක් සද්ද අහනවා නම් ගොඩක් ගඳ බලනවා නම් රස බලනවා නම් පහස ලබනවා නම් ගොඩක් දුක් වළඳනවා කියලා කියයි. ඒක සාමාන්‍යයෙන් අපි කියනවා කාමසුකල්ලි කාණ යෝගය කියලා. එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් රූප සද්ද ගන්ධ රස මොනවාක්වත් නැතුව අත්කිලමතාන යෝගයට ගිහිල්ලත් කරන්න බෑ. අපිට තියෙන පැමිණි දුක් පැණිදහයි කියලා සිංහලයේ කියමනක් තියෙනවා. මේ පැමිණෙන දුක තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම සඳහා ඇති මාර්ගය. ඒකට එන පාර තමයි මම දැන් මෙතන කියලා අපි කමටහනක් කියනකොට කියලා දුවේ. නමුත් අපි බැලුවොත් දවස ගත වෙන්නේ බොහෝ විට මම දැන් මෙතන කියන තැන නෙවෙයි. මම දැන් කියන මෙතනට ආවට පස්සේ ගමන පටන් ගත යුත්තේ කායනුපස්සනාවෙන් රූප සම්බන්ධව. උගෝ දෙනෙක් ඉතින් ඩවිල් ඉවරලා වේදනා ගැන කතා කරනවා, සංඥා ගැන කතා කරනවා, සංස්කාර ගැන කතා කරනවා, විඥාන ගැන කතා කරනවා. එතකොට වෙන්නේ මොකද්ද? කල යුත්තේ බහා තබලා ගොරොසු දෙතියෙදී අර සියුම් දෙය අල්ලන්න කියලා පටලයි. අපි මේ වගේ තැනක විතරයි එහෙම ප්‍රකාශයක් කරන්න පුළුවන් වෙන්නේ මොකද උගදෙනෙක් හිතනවා මේ කායන පසනා පැත්තක තියදී වේදනාන පසනා කරන එක උසස් භාවනාවක් කියලා. එහෙම නැත්නම් චිත්තාන පසනාව කරන එක ඊටත් වැඩිය ශ්‍රේෂ්ඨයි කියලා. නමුත් මේ හැම දෙයකින්ම මොකද්ද ප්‍රතිඵලයක් ලැබෙනා වගේ තේරෙනවා නම් කිසි පදනම් ගිරහිත වෙනවා. ඕන වෙලාවක වැටෙන්න පුළුවන්. නමුත් රූප පිළිබඳව කායනුපස්සනා පිළිබඳව හොඳ පරිචයක් ඇති කරගත්තොත් ආනාපාන සති සූත්‍රයේ සර්වත්‍යං සඳහන් කරන විදිහට අනිවාර්යයෙන්ම බය වෙන්න දෙයක් නැහැ. ඒකෙම වේදනානුපස්සනාවට යනවා, චිත්තානුපස්සනාවට යනවා, සම්මානුපස්සනාවට යනවා. ඒ වගේම මේ සූත්‍රයේ මේ රූප පිළිබඳව විස්තර කරලා සරුවචන් වහන්සේ ඊගාවට වේදනාව වෙනකන නැත්නම් අරූප ධර්ම වල තියෙන පළවෙනි පාඩමට ගෙනියන. ඒ ගෙනියන්නේ ලෝකයේ තියෙන ධර්මතාවයක් නෙවෙයි. රූපය පිළිබඳව පරිචයක් වෙනකොට අනිවාර්යයෙන් මේ හිත අරූපෙට යනවා. අරූපේ තමයි වේදනාන පස්සනා කියන්නේ. ඒක නිසා අපි බලාපොරොත්තු වෙමු අපි හෙට දවසට ඒ කජ්ජනීය සූත්‍රයේ ඊගාට සඳහන් වෙන කාරණාව වේදනාන පස්සනා පිළිබඳව සාකච්ඡා කරන්න. අද මම උත්සාහ කළේ ඊයේ එකතු කර ගන්නා ලද මේ රූප පිළිබඳව විස්තරයට තව ටිකක් එකතු කරලා මේ භාවනා කරන පිරිස් නානාවත්න වූ අරමුණු දිගේ දුවවිත යන්නේ නැතුව වාඩි වෙලා ප්‍රකට වෙන අරමුණ. අනුහිත පැවැත්වීමෙන් අනවශ්‍ය සංකරතා මතු කරගන්නෙත් නැතුව මේක ඒකාන්තයෙන්ම දුක්ඛ සත්‍ය බවත් මේක අවබෝධ කිරීමම නිරෝධ සත්‍ය බවත් තේරුම් ගත්තොත් මල් මාලයකට එක එක මල මල අමුණන්නා වගේ තේමාව දිගේ අත්දැකීම එකතු වෙනවා. එහෙම නැත්නම් අරමුණු කැඩි කැඩි යන්න පටන් අරගත්තොත් හම්බ වෙන හම්බ වෙන තන ලිං හරන්න ගිය මිනිස්සයාට කිසිම දවසක උල්පතකට බහ ගන්න හම්බ වෙන්නේ මුල පටන් ගන්න කොතනත් ලේසි නමුත් අදියට බහින එකයි අමාරු. අන්න ඒ වගේ එක රූප කර්මස්ථානයක් කරන ඒක දිගේම අදියට බැස්සොත් ඒ මතින්ම ඊතුරු සියලු ධර්මතා පහළ වෙන බවයි මම කලිමුත් මතක් කරුවේ. අන්නේ විශ්වාසයෙන් යුක්ත වේ අරමුණේ කියන සෑම පැතිකටක්ම දැක්කන යන්නේ ශක්තිය ධෛර්ය බලයේ සඳහායි මේ ධර්ම කොටස ඉදිරිපත් කළේ. ඒ නිසා සියලු දෙනාම තමන්ගේම අත්තරදි ටික ගුරුවරයෙක් වශයෙන් කරගන්නවා මිස ඒ নানা ප්‍රකාරෝය සංකීර්ණ සමීකරණ දිගේ හිත හදන්න ගිහිල්ලා තමන් කියලා තියෙන පොත්පත්වල තියෙන දේවල් ඔලුවට දාගෙන ඔලුවට එන දේවල් ගන්න නැතුව සරුවත්නන්සේ දේශනා කරපු ආනුකුබ්බ ප්‍රතිපදාව අනුපිළිවෙලින් යන ප්‍රතිපදාවේ ගියොත් අපිට දවසින් දවස අත්දැකීම එකතු වෙයි. සියලු දිනාටම මේ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මම මෙතනින් නතර කරනවා. සියලු දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා අපි දැයි කහමාරක විතර කාලයක් අරගෙන තිනවා ධර්ම දේශනාව සඳහා එකමාරට පොඩ්ඩක් අඩුයි. ඉතින් අර ඊයේත් මමත් කර විදිහට ඒ සම්බන්ධයෙන් නැගී යුතු ප්‍රශ්න හෝ ප්‍රකාශන තියෙනවා නම් මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා ප්‍රශ්න සාකච්ඡා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා. නිතර කියනවා හැබැයි මට මතක නැතිච්ච පරණ ලියපු ප්‍රශ්න දෙකක්. ඒක ඊයේත් මං හිතාන්ට අවස්ථාවක් ගන්න කියලා ඒ නිසා මම කැමති මේ සභාවෙන් මාතු එකච්ච එකක් තමයි. නමුත් මේ වෙලාවට මම කියන්නේ මේක ඊයේ ධර්ම සාකච්ඡාවට මතුවෙච්ච එකක් මේ තිබිලා මට හම්බුන්නේ. ඒකේ ලියලා තියෙනවා මේ ලිඛිතව ගරු ස්වාමීන් වහන්සේ ආලෝකයේ ඔස්සේ භාවනා වඩන්නේ කෙසේද? කසින භාවනා යනු ඒද? දිනෙත් පියාගත් විට පෙනෙන ආලෝකයේ ඔස්සේ භාවනාව වැඩි හැකියි. මොකද අර මේ ප්‍රශ්නේ පසු කොටස හොඳයි. ඇත්ත එක පියාගත්තට පස්සේ අරමුණක් තියෙද්දී හෝ ස්වභාවයෙන් මතුවෙන ආලෝකයක් තියෙනවනම් ඒක අරමුණු කරගත්තර කමන්නේ. හැබැයි මේ මතුවෙච්ච නැති අරමුණක් හෝ ආයාසයෙන් මතු කරගන්න අරමුණක් ආලෝකේ මොකක් වුණත් කරන්න ගියොත් සංකීර්ණතාවක් ඇති වෙනවා. ඒක නිසා ආලෝක ඔස්සේ භාවනා වඩන්නේ කෙසේද කියන ප්‍රශ්නෙට වඩා යට කැලල හොඳයි දෙනෙත් පියාගත් විට පෙනෙන ආලෝකයේ ඔස්සේ භාවනා වැඩි හැකියි. මතුනේ ආලෝකේ නම් ආලෝක දිගේ යන්න පුළුවන් නැත්නම් ආලෝකේ අරමුණු කරගන්න පුළුවන්. තව ප්‍රශ්නයක් තියෙනවා මම භාවනාවට ආධුනිකෙක් වෙනවා. පරියන්කේ වාඩි වී ටික වේලාවක් යනකොට ශරීරයේ උඩු කොටස පිටුපසට හෝ පැත්තට යනු සමහර විට දැනේ. නමුත් මේ අවස්ථාවේ මට නිදිමත ඇති හෝ සිත සමාධගත වී නැත. මේට හේතුව කුමක්ද? මේක ඇත්තට මේ වාඩි වෙලා කරන භාවනාව මොකද්ද කියලා තිබ්බනම් වඩා වටිනවා. ආනාපාන සති භාවනා කරන කෙනෙක්ද පිම්බීම හැකිලිමද අරමුණේද හිත තිබුණේ කියන්නේ මේ අහක යන එකක් තමයි කියන්නේ ශරීර උඩු කොටස පිටිපසට හෝ පැත්තට යනු සමහර විට දැනේ. එහෙම පේන්න පුළුවන්. ඒ මොකද මේ අපි ශරීරයේ ස්වභාවයෙන් සමබර කළ තැම්පත් කරාට පස්සේ අරමුණට හිත තැම්පත් වෙන්න වෙන්න ධාතු ගුණ ශරීරයේ තියෙන ධාතු ගුණ ස්වභාවික වැඩට වැටෙනවා. අපිට නිින්ද ගියාම ඇඟ අතපය ඒව වැක්කරෙන්නේ. අපිට ඕන ඉරියව්වේ තියන්න බෑ. ඒ වගේම බබෙකුට නිින්ද ගියාම එයා කොයි වෙලාවෙත් අතපය දිගාර කරනවා තමයි ගත කරන්නේ. ඒ මස්පිඩු වල වැඩ. මේ මස්පිඩු වල වැඩ කෙරෙන්න දෙන්නේ නැත්තේ මේ ඔළුව දාන නිසයි ඒක. මේක හසුරවන්න හදන නිසයි. හසුරවන්න ගියාට පස්සේ ස්වභාවිකව පිට වෙන මේ දේ පිටුනේ නැත්නම් ඒක ලෙඩ වෙනව නැත්නම් මානසික ලෙඩ වෙනවා. ඉතින් භාවනා කරනකොට මේ මානසික රෝග කායික ක්‍රියා වශයෙන් චෛතසික ක්‍රියා වලින් සිදු වෙලා පිට වෙන්න පටන් ගන්නවා වෙන්න වෙන්න වෙන්න සහැල්ලුවක් එහෙම නැත්නම් සුවසේවාවක් සිදු වෙනවා. මේ අවස්ථාවෙමත් නිදිමත ඇති හෝ සිත සමාධගත වී නොමැත වෙන්න පුළුවන්. නමුත් මේ දිගේ තව ඉදිරියට ගියා නම් මේ සමාධියට අවශ්‍ය කරන පසුබිම සකස් වෙලා තියෙනවා. මේට වැඩිය ගැඹුරක් දක්වන්න පුළුවන් විශ්වාසයෙන් යුක්තව ඉදිරියට යන්න මේකට හේතුව හොයන්න ගත්තොත් බාධා වෙනවා. ඒක නෙවෙයි කරන්න තියෙන්නේ ගත්ත අරමුණ මේක ලියලා නැහැ. අරමුණ දිගේම ඉදිරියට පාත්න එකයි කරන්න පුළුවන්. කල යුත්තේ. මේක නිකන් සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මේ පොළොව දිගේ ගිය ආශාන්තරාව උස්සන් හදන වෙලාවේදී පොළොවේ උස්සන් හදන වෙලාවේදී අඟ කිලිපොනවා. ඒ වගේම ඉතාමත්ම අමතර සමබර භාවකින් ආගිරි ගාලා තමයි උස්සන්නේ. අන්නේ උස්සන වෙලාවක් වගේ තමයි මේ කය හොඳට සංසිඳිලා එයාගේ මතයට වැඩ කරන්න පටන් ගන්න වෙලාව. හුඟක් වෙලාවට පාලනයෙන් තොර වෙනවා. ඒ නිසායි කැප්ටන් කතා කරලා කියන්නේ කවුරුත් අඟලන්න එපා. පටිතද කරගන්න ක්‍රූ එකක් ගිහලා හිර වෙන්න නතර වෙන්න බැලන්ස් එක දෙන්න ප්ලේන් එකේ. මේක ඒ ගුවන් ගමනේ අන්නතුරු දායකම ස්ථාන. අන්තික ලෑන්ඩ් කරනකොට. ඒ වගේ තමයි මේ අපි කාම ලෝකෙන් ගිය වාහනය රූප ලෝකෙට උස්සන්න හදනවා. ඒ උස්සන වෙලාවේ තදබල සමාධි නෑ. වේගෙ නම් උපරිමේ තියෙනවා. නමුත් ඒ ඝණයක ගිය වාහනේ දැන් තරලයකට සම්බර කරවන්න හදන්නේ. ඒක එතකොට නිකන් දෙදරුම් කැමක් එනවා. ඒක සාමාන්‍යයෙන් කාර් එකක් පිකප් කරනකොටත් එනවා. පිකප් එකේදී හරියට අවශ්‍ය කරන තෙල් දුන්නේ නැත්නම් එන්ජින් එක නොක් වෙලා හිටිනවා. එහෙම නැත්නම් ගස්සලා එළියට පයින්. බයි මොටර් බයිසිකල් එකේ වුණත් හරියට පිකප් එක දුන්නේ නැත්නම් ඒක පනිනවා එහෙම නැත්නම් හිටිනවා. ඉතින් ඒක තමයි ලයිසන්ස් දෙනකොට බලන්නේ. බැරි වෙලා හරි එන්ජින් එක නොක් කරුවොත් ලයිසන්ස් කැන්සල් කරනවා. මේකෙදිත් ඒ සින්ක්‍රොනයිසේෂන් එක තමයි ඒ ගැළපුම තමයි මෙතන තියෙන්නේ. නිජමත ඇතිවි නෑ කියන දැනගත්ත එක හොඳයි. නමුත් මේ ප්‍රශ්න නගන්නේ මගේ හිතෝයි කියන සමාධි නැතුව කොහොමද මේක වෙන්නේ කියන එකයි ඔය අහන්නේ. වෙන්න පුළුවන් කියන එකයි කියන්නේ ඒකට හේතු හොයන්න එපා. එහෙමම ඒක පවත්වාගෙන යන එක කරන්න. හුස්ම රැල්ල හෝ පිම්බීම හැකිලිම නොදැනී නම් බුදුගුණ භාවනාවේ සමාධියට පිවිසිය හැකිද? පුළුවන්. ඒ කියන්නේ වාඩි වෙලා බුදුගුණ භාවනාවට හිත යොදන්න එපා. මතු වෙන දේ එන්න ආරින්. මතු වෙන්නේ නැත්තම් බුදුගුණට හිත යොදුවට කමන්නේ. නමුත් හැමදාම වාඩි වෙලා ඉස්සරහට එන්නේ හුස්මද, පිම්බීම හැකිලිමද, ආලෝකයක්ද, බරගතියක්ද, ඉන්න ගතියක්ද කියලා ප්‍රകൃතිය මතු වෙන්න ආරින්. ප්‍රകൃතිය තමයි දුක දෙන්නේ, ප්‍රകൃතිය තමයි නිවන් මාර්ගය වෙන්නේ. මොන දෙයක් හිතලා දැම්මත් ඒක ඇහැට කුණක් වටනවා වගේ කියලා හිතාගන්න. ප්‍රകൃතිය මත වෙන දේ නම් සදාක සංකීර්ණතා මත කරන්නේ නැහැ කියලා කියතයි. ඊට පස්සේ පිවිචිය හැකිද එය ආරම්භ කර කරගෙන යන ආකාරයේ කරුණාකර පැද්ද. ඕගොල්ලන්ගේ බබාලා ඕගොල්ලෝ බලා ගන්න මම දීලා නැහැ මේ බබා. මගෙන් අහන දැන් බබා නලවන්නේ කොහොමද? ඒක බබා හම්බෙච්ච හැටි බලා ගන්න. මම කියන්නේ බබා හම්බෙන්න ස්වභාවයෙන් යන්න දෙන්න මට බෑ කාගවත් බබාලා නාලා. ඒ නිසා අබුදුගුණ කරන්න ඕන නම් දැනගෙන කරන්න. මම කරන්න හදන්නේ මේ දවස්වලේ ආනාපානෙ පුරුදු කරලා පුරුදු කරලා දෙන්න. ඒ වෙනුවට වෙන එකක් කරනවා නම් ඒකට මම උනන්දු කරුවොත් එimhe අර මුල්දිකදී උපදේශයක් පටලවා. ප්‍රകൃතිය නැති වෙනවා. මේ ස්වභාවික ගතිය නැති වෙනවා. මේ මම හොඳටම අවධානය කරලා කියනවා මම මේ අතුරු මොනවද කියනවා චතුරාර්යක භාවනාවට හෝ වෙන දේවල්ට විරුද්ධත්වයක් නැවගේ නැහැ. මම හොඳට කියවලා බැලුවා ආනාපානය කරනකොට ඒවට අනදරයක් කරදරයක් වෙයිද කියලා නෑ. සරුවත්යන් සදා කරලා තියෙනවා ආනාපානය කරන්න පුළුවන් නම් එකක්වත් වෙන්නේ එහෙම නැත්තම් ආනාපානෙ හෝ පිම්බිමැක්කෙම ඉන්නේ නැත්තම් මතුවෙන දේ අල්ලගන්න සැලකිලිම සංවේදී වෙන්න ඕන. මොනක්වත් දාන්න එපා ඒක. දාපු ගමන් සංකීර්ණතාවයක් එනවා. ඒ සංකීර්ණතාවයේ තේරෙන්නේ නැහැ මුලදී. පස්සේ බලනකොට පෙට්‍රල් වාහනට ඩීසල් දාලා දුවලා තියෙනවා. ඉතින් ඩීකාබනයිස් කරන්න. ඒක මේ හරි අමාරුයි කියලා දෙන්න මේ මම දැකලා නැහැ කවදාකවත් මේ ප්‍රශ්න මුස්ලිම් මිනිසෙකුට නතුයි. කතෝලික මිනිසෙකුට භාවනා උගන්වන්න ගියාම කිසිම ප්‍රශ්නයක් නැහැ. කියපු දෙයක් කරනවා. බෞද්ධයන් ගියාම ගුරුවරුන්ට උගන්වනවා. අරකට වැඩි මේක හොඳ නැද්ද මේකට වැඩි අරක හොඳ නැද්ද කියලා නරක නෑ අත්‍තරම සුතමේ ඥානෙ කියන එක නරක එකක් නෙමෙයි. මේ සුතමේ ඥානෙ කියලා කියන්නේ එහෙම කපා ගන්න ඕනේ ආයුධයක් නෙමෙයි ප්‍රයෝජන පිසි තියෙන එක. ප්‍රයෝජන ඒ කියන්නේ ප්‍රകൃතියෙන් පටන් අරගෙන ගියොත් අවුලක් වෙන්නේ නෑ කියන එකයි මට කියන්නේ. විශේෂයෙන්ම ඒක විපස්සනාවට බර උපදේශයක් සමතේදී නම් උගෝදිනෙක් කියන ගුරුවරයා දැනගන්න ඕනේ චරිත ලක්ෂණ යනු ගුරුවරයා තීන්දුව කරයි කියලා. මම මේ ඉස්ලාම ආපු දවසේ ඒ ડોක්ටර් ඒ පරක්‍රම ෆර්නාන්ඩ් මහත්තයාගේ වීරකෝ මහත්තයා එක්ක ආවේ. ඉතින් මම ඇවිල්ලා කතා කරලා මම පැත්තකට වුණාට පස්සේ වීරකෝ මහත්තයා ඇත්තටම අපිට පාඩු ගන්නපු ගුරුවරයා. මේ මහත්තයා වුණා ස්වාමීන් වහන්සේ අපේ ලොකු සංසදේ. අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ පොත්පත් ටිකක් කියවනවා. මේ කර්මස්ථාන 40ක් තියෙනවා. සමසතරිස් කර්මස්ථාන කොහෙන්ද මම පටන් ගන්නවද? මේ ලොකු සංඝ මොනවද කියන්නේ මහත්තයා තාම මොකකින්වත් පටන් අරගෙන නැද්ද කියලා. ඊට පස්සේ කිව්වා තාම පටන් ගන්න. මහත්තයා කොයි එකක්වත් වැරද්දක් නැහැ කිව්වා. කොතනින් හරි පටන් අරගන්න පටන් අරගත්ත දේ කිව්වනම් මට හදලා දෙන්න පුළුවන්. ගොඩ ඉඳලා නැව පෙරලන්න බෑ මහත්තයෝ කියලා කිව්වා ඊට පස්සේ. ලස්සට බහින්ද. ඒක නිසා භාවනා කරනවා කියලා කියන්නේ හොඳට අවස්ථාවක් ගන්න, කය තැම්පත් කරලා බලාගෙන ඉන්නවා Tamange කර්මානුරූපව දයෝපගතව මොකද්ද නිවන් මාර්ගය කියලා. කවුරුත් මේකක් දැම්මට ඒකට හරියන්නේ සමහර වෙලාවට ඇත්තට මෙහෙම ගන්න වෙන කරන්න වෙන වෙලාවල් තියෙනවා නොතේරුම්කමට. නමුත් හොඳම වැඩේ තමයි යෝගාවචරයට වකින් බාර දෙන එක ප්‍රකෘතිය මතුවෙන එක එනකන් තමයි කරන්න පුළුවන්. ඊට පස්සේ මම අවුරුදු අපේ ලොකු සාන්නාසෙත් එක්ක පැවිදි වෙලා අවුරුදු දෙකක් තුනක් විතර ගත කරා. බුරුමෙත් ගිහලා මම අවුරුදු 4කට කිට්ටු කාලයක් ගත කරා. ඉතින් එන්න කිට් වෙනකොට ඒ ඒ ස්වාමීන් වහන්සේ මම කතා කළා. දැන් ඔබ මේ මේ දේවල් කරලා තියෙනවා. ඊතුරු භාවනා ගැන ඉගෙන ගන්න කැමති නැද්ද? මම කව කැමති. මම පාවොක් වලට යනවා කියලා. ඉතින් ගියේ කොච්චර කලින් මාස 6ක් මාස සුමාන තුනයි. එහෙමනම් කරන්න බෑ කිව්වා සිස්ටම් එකක් කියන ගමන් මාස 6ක් විතර තියෙන්න ඕනේ. යන්නේ ඉස්සලා බුරුමේ තියෙන භාවනා ඔක්කොම ඉගෙන ගන්න කියලා. මුලදී නම් කිව්වේ මොකක්වත් බෑ මේ ආවනම් මේකමයි කියලා. එහෙම තමයි පටන් ගන්න. පටන් ගන්න දිනුනාට පස්සේ ඕනි දෙයක් කරත හැකියි. පටන් ගන්නකොට ඔක්කොම දාගත්තොත් අවුල් වෙනවා. ඒ නිසා හොඳයි කියන ගුරුවරයෙක් ගාට ගිහිල්ලා එකකින් පටන් ගන්න ලිඳකාර මිනිහගේ කාගෙන යනකයි. ඊට පස්සේ අවශ්‍ය ඕන තරම් ඉඩ හම්බ වෙනවා. ඒ සම්පූර්ණ කරගන්න බැරි ඉච්චව සම්පූර්ණ කරගන්න අන්තික ධර්මයේ හැටි ඒක ධර්ම කරගෙනමයි යන්නේ. ඒ කියන්නේ බයින්ද නරකයි. ඒ කියන්නේ මේ පටන් ගන්නකොටම ඔක්කොම ඔළුවේ දාගෙන යන්න නරකයි. දැයි එහෙම ඔබන ජීවිත කළ යුතු සාකච්ඡා කරපු ප්‍රශ්නයක් නැත්නම් අපි දවසේ වැඩ කටයුතු સમાપ્ત කිරීමක් වශයෙන් නොපේන නොපෙනාට පින්පමන වල ඥාතින් සීපත් කිරීමෙන් අපේ පරමාර්ථ සීපත් කර ගැනීමෙන් දවසේ කටයුතු સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා